සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ උතුම් සත්‍යයෙන් බිඳක් සෝවනය කරන්ට එනිසා හැම දිනාටම මතක් කරනවා තමන්ගේ හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී චිත්ත ඒකග්ගතාවයක් ඇති කරගෙන හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. අනන්ත සංසාරෙ දිහා බලනකොට ලෞතර බුදුරජාණන් වහන්සේලා ඕනතරම් මේ ලෝක ධාතුවේ පහළ වෙලා ඇති පහළ වෙලා තියෙයි ඒ කාලවල අපිත් ඕනතරම් මනුස්සාත්ම භාවයන් ලබාගෙනත් ඇති ඒත් ඒකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා ඔබත් මමත් තාම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ දුක්සහගත සසර ඒ මේ යත දුවන සැරිසර නැත් වෙලා අපිට පුළුවන් වුණොත් මේ ජීවිතේදී සක්සා බුදුබණ අහලා ඒ අහගත් ධර්මයට අනුව ජීවිතේ හැසිරෙන්නට ඒකාන්තයෙන් මේ බුද්ධ උත්පාද කාලය තුලම මේ ජීවිතය තුලම අපේ නිවීම අපේ මිදීම අපිට හදාගන්න පුළුවන් ගත වෙන ජීවිතයක් තුල නිවි සැනසෙන ආත්ම භාවයක් හදාගන්නයි පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේලා මඟ පෙන්වුවේ මොහොතක් අතීතය සිහිපත් කළොත් මේ වගේ සද්ධර්ම දේශනාවන් අහලා ඒ දේශනාවන් ජීවිතයට එකතු කරගත්ත නිසායි පටාචාරා වගේ තමන්ගේ සියලුම නෑදෑ පිරිස අහිමි වෙලා මහා දුක් ගොඩක් වින්ද ඒ මාතාව සුවපත් වුනේ. ඒ වගේම තමන්ගේ එකම දරුවා මල සොවින් අඬා වැළපුණු කිසා ගෝතමිය සුවපත් වුනේ මෙබඳු ධර්මයක් ශ්‍රවණය කරලයි. ඒ වගේම රජ්ජුමාලා වගේ දාස්යන් ඒ දාසි භාවයෙන් මිදලා නිවි සැනසුනේ මෙබඳු සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කළයි. ඒ වගේම අඟුලිමාල ආදී මහ ඡන්ද පරුස ගති ඇති ඇත්තෝ අහිංසක යන නම සැබෑවට මර්ථවත් වෙන අහිංසක ජීවිතයක් හදාගෙන නිවි සැනසෙන බවට පත් වුනේ මෙබඳු දහමක් තුළින් එදා ඒ ජීවිත මේ ධර්මයේ තුලින් නිවා සමසවා ගන්නට පුළුවන් වුණා නම් අද දවසේ මේ ජීවිතවල තියෙන දුක අයින් කරගන්නට අයින් කරන්නට බැරි වෙන්නේ නැහැ. මොකද ධර්මය කියලා කියන්නේ එක කාලයකට විතරක් ප්‍රතිඵල තියෙන ධර්මයක් නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ඉමේච සුබද්ද සම්මා විහෙරියුම් අසුඤ්ඤෝ ලෝකේ අරහති යස්ස සුබද්ද මනාකොට පිළිවෙත් පුරනෝ නම් යම් කිසි කෙනෙක් මේ ලෝකේ කවදාවත් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ යම් කාලයක නිවි සැනසෙන ජීවිතවල අඩුපාඩුවක් පෙනෙනවා නම් ඒ ධර්මයේ තියෙන අඩුපාඩුවක් හින්දා නෙමෙයි ඒ ධර්මයේ ජීවිතයට ලං කරගෙන හැසිරෙන ප්‍රතිපදාවල තියෙන අඩුව නිසායි ඉතින් අතීතයේදී මෙබඳු ධර්මයන් තුලින් ජීවිතවල දුක නිවාගත්තා නම් නිවුණා නම් අද දවසේ අපේ ජීවිතවල දුක නිවා ගන්න පුළුවන්. හැබැයි අපි මතක් කරන්න ඕනේ තවත් කාරණාවක්. එදා ඒ දුක්සහගත ජීවිත දුකින් ඈතර වෙලා සුවපත් භාවයට පත්ුනේ නිකම්ම නම් නෙමෙයි. ඒ අහගත් ධර්මයේ තුල ජීවත් වෙන්න ඒ ඒ අහගත් ධර්මයේ ජීවිතය කරගන්න ඒ ඇත්තු අප්‍රමාණ විදිහට වෙර වීර්ය කළා tie. එයින් නිදසුන් කතා වශයෙන් කීපයක් අපිට මතක් කරන්න පුළුවන් වුණොත් අපි අහලා තියෙනවා සවැත් මෝර වාසී තිස්ස තෙරුන් වහන්සේ ගැන උන්වහන්සේ තමන්ව මරන්ට ඉදිරිපත් වෙච්ච සොරුන්ගෙන් එක දවසකට ජීවිතය ඉල්ලගෙන ඊට අප පිණිස මහා කළු ගලකින් කකුලට ගහලා කකුලේ ඇට බිඳගෙන එක දවසක් ජීවිතය ඉල්ලගෙන විර වීර්ය කළ සසරෙන් එතර වෙච්ච බව ඒ වගේම පීතමල්ල තෙරුන් වහන්සේ කියන්නේ දවස පුරාම ඉඳගනිමින් සක්මනමින් ඉඳගනිමින් සක්මනින් භාවනා කරලා රාත්‍රියේ කාලෙදී සක්මන් භාවනා කළ වෙහෙස නිසා කකුල් අමාරු නිසා සක්මනේ ධන ගගා සක්මන් කරනකොට දඩේමී යන කෙනෙක් මුයෙක් දෝ යන සංඥාවෙන් විද්ධාම ඒ විදපු ඊතලය ගලවලා තනකොළ ටිකක් ඒ ඊයේ වැදුණු සිදුරට උබාගෙන ඒ වේදනාව මෙනෙහි කළා සතර දුක් අවසන් කරගත් උත්තමේ ඒ වගේම චක්කුපාල තෙරුන් වහන්සේ කියලා කියන්නේ ඒ වගේමයි කාය ජීවිත අපේක්ෂාවෙන් තොරව කය ගැන බලන්නේ නැතුව ජීවිතය ගැන බලන්නේ නැතුව විමුක්තියම අරමුණු කරගෙන කටයුතු කළ මහෝත්තමයන් වහන්සේ නමක් උන්වහන්සේ අවවාද කරගන්නවා චක්කෝනි හායන්ති මමායිතානි පාලිත මමායනය කරන මේ ඇහැ නැසෙනවා සෝතානි හායන්ති මමායිතානි සබ්බම් පිටං හායති දේහෙන් සිතං කිං කාරණවතං පාලිත පමජ්ජසි පාලිත මමායනය කරන ඇහැ වගේම කනත් නැසෙනවා මම කියලා අල්ලගෙන තියෙන මේ ශරීරය සියලු දේම නැසෙනවා කිං කාරණවතං පාලිත පමජ්ජසි පාලිත ප්‍රමාද වෙන්න තියෙන කාරණාව මොකක්ද නුඹගේ ඇහැගෙන බලන්නේ නැතුව අප්‍රමාදීව ධර්මයේ හැතරෙන්ට කියලා තමන්ටම අවවාද කරගෙන වීර්ය කළා. ඒ වගේම මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ කියලා කියන්නේ නිදිමත හැදුණු වෙලාවේදී පිටුරු වලින් දරණුවක් හදලා ඒක තෙමාගෙන හිතටත් තබාගෙන නිින්ද යන නිසා නිදිමත එන නිසා තැම්බේසමක් අරගෙන කකුල් දෙක ඒකට දාලා තුන් යම රාත්‍රියේ පුරාවටම අප්‍රමාදීව භවනා කළ කෙනෙක් සද්ධර්මය අහනවා වගේම අතීත උතුම් දුකින් මිදුනේ නිකන් නම් නෙමෙයි මෙන්න මේ වගේ වෙර වීර්ය වඩලා ඒ චරිත වලින් පස්චිම ජනතාව අපිට හොඳ ආදර්ශයක් වෙනවා ඒ වගේම හොඳ කතාවක් දේශනා කරනවා ඉමක් කොනක් පරක් තෙරක් නැති මේ දුක් සහගත සසරෙන් එතර වෙන්න නම් සද්ධර්මය අහන්ට ඒ වගේ මේ අහගත් ධර්මයේ ජීවිතය කරගන්නට අප්‍රමාදීව වෙරවීර්ය වඩන්ට කියන කාරණාව ඒ චරිත තුලින් අපිට පැහැදිලි කළා පෙන්නනවා. ඉතින් පින්වත්නි අපිටත් පුළුවන් නම් සතාගතයන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවන සත්‍යධර්මයේ දේශනා කරනකොට එක සක්සා ශ්‍රවණය කරන්ටත් ඊට පස්සේ ඒක ශ්‍රවණය කළාට පස්සේ මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ වගේ තිස්ස තෙරුන් වහන්සේ වගේ චක්කුපාල තෙරුන් වහන්සේ වගේ කාය ජීවිත දෙකේ අපේක්ෂාවක් නැතුව අර ධර්මයේ ජීවිතය කරගෙන වීර්ය කරන්ට පුළුවන් නම් ඒකාන්තයෙන් මේ දුක්සහගත සසර ගමන මේ ජීවිතයේදීම අපිට නිමා කර ගන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා ඕගොල්ලන්ට මේ දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන සත්‍යාර්ථනාවත් එක්ක මම බොහොම වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙනවා මෙන්න මේ ටික හොඳට අහගන්නට මේ ටික අහගත්තාම ඒ අහගත්ත ආකාරයට ඔයගලන්ට පුළුවන් වීර්ය කරන්ට ඒ වීර්ය කරන ආකාරය මත ප්‍රමාණය මත තරම මත තමන්ගේ ජීවිතයෙන් තමන්ට දුක අයින් කරගන්නට පුළුවන්කම ලැබේවි. කිම්මතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදායමං උපජ්ජති මෙය ඇති කල්හි මෙය වෙයි මේ ධර්මයන්ගේ ඉපදීමෙන් මේ ධර්මය උපදී ඉමස්මින් අසති ඉදන් නොහෝති ඉමස්ස නිරෝධාය මං නිර්ජති මේ ධර්මයේ නැති කල්හි මේ ධර්මය නොයි මේ ධර්මයන්ගේ නිරුද්ධ වීම මේ ධර්මය නිරුද්ධ වේ එතකොට තථාගතයන් වහන්සේ දේශනා කළේ මොකක්ද කුමන ධර්මයක් ඇති කල්හි කුමන ධර්මයක් හටගන්නවා කියලාද කුමන ධර්මයක් නැති කල්හි කුමන ධර්මයක් නැති වෙනවා කියලාද සතගතයන් වහන්සේ පෙන්වා වදාළේ මේ පටිච්ච සම්පද ධර්මතාවය අවිද්‍යාව නැමැති ධර්මතාවය ඇති කල්හි සංඛාර නැමැති ධර්මතාවය වේ අවිද්‍යාව නැමැති ධර්මතාවයේ ඉපදීමෙන් සංඛාරය නැමැති ධර්මතාවයේ උපදිනවා. සංඛාරය නැමැති ධර්මතාවයේ ඇතිතන විඥානය නැමැති ධර්මතාවයේ ඇති වෙනවා. සංඛාරය නැති ධර්මතා නැමැති ධර්මතාවයේ ඉපදීමෙන් විඥානය නැමැති ධර්මතාවයේ උපදිනවා. විඥානය නැමැති ධර්මතාවයේ ඇතිතන නාම රූප කියන ධර්මතාවය ඇති වෙනවා. නාම රූප කියන ධර්මතාවය ඇතිවීමෙන් විඥානය කියන ධර්මතාවය ඇතිවීමෙන් නාම රූප කියන ධර්මතාවය ඇති වෙනවා. මේ විදිහට තථාගතයන් වහන්සේ පටිච්ච සමුප්පාද අංග එකින් එකට ගෙනල්ලා භවය කියන ධර්මතාවයේ යම් තැනක තියෙනවා නම් ජාතිය කියන ධර්මතාවය තියෙනවා ජාතිය කියන ධර්මතාවයේ යම් තැනක තියෙනනම් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුම්නස් කියන මේ සියලු දුක් ඇතිවීම වෙනවා ඇතිවීම තියෙනවා දුක පවතිනවා කියලා පෙන්වනවා. පෙන්නල තථාගතයන් වහන්සේ පෙන්නනවා යම් තැනක අවිද්‍යාව නිරුද්ධ වුණොත් ඉමස්ස නිරෝධා ඉමං නිරුජ්ජති. ඒ අවිද්‍යාව නැමැති ධර්මතාවය නිරුද්ධ වීමෙන් සංඛාරය නැමැති ධර්මතාවය නිරුද්ධ වෙනවා. සංඛාරය නැමැති ධර්මතාවය නිරුද්ධ වීමෙන් විඥානය නැමැති ධර්මතාවය නිරුද්ධ වෙනවා. මේ විදිහට පටිච්ච සමුප්පාද ධර්මයන් එකින් එක එකින් එක පෙන්නලා යම් තැනක භවය නැත්තම් ජාතිය නැහැ ජාතිය නැත්තම් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් නිරුද්ධන්ති සියලු දුක් දුම්නස් නිරුද්ධ වෙනවා කියලා පෙන්වනවා එතකොට මෙන්න මේ ධර්මතා ටිකෙන් බොහෝම වටිනා ධර්මතාවයක් පෙන්වනවා ඒකට පින්වතුනි බුදුරජාණන් වහන්සේ තව උපායකුත් පෙන්නනවා උපමාවකුත් පෙන්නනවා යම්සේ උස් කඳු මුදුනකට වර්ෂාවක් පතනය වුණොත් වැස්සක් වැස්සොත් ඒ තුලින් ඇති වෙන ජල කඳ පහළට ගලාගෙන ඇවිල්ලා කුඩා වලවල් පුරවනවා. කුඩා වලවල් පිරීලා මහ වලවල් පුරවනවා. මහ වලවල් පුරවලා කුඩා පොකුණු පුරවනවා. කුඩා පොකුණු පුරවලා මහ පොකුණු පුරවනවා. මහ පොකුණු පුරවලා කුඩා ගංගාවන් පිරෙනවා. කුඩා ගංගාවන් පිරීලා මහා ගංගාවන් පිරෙනවා. මහා ගංගාවන් පිළිලා මහා සමුද්‍රය පුරවනවා. මේ කාරණාවෙන් පෙන්වනවා එක දෙයක් ඒ උස් කඳු මුදුනක හටගත් ජල කඳ අනුක්‍රමයෙන් ඒ ඒ වලවල් පොකුණු වැව් පුරවමින් ගංගාවන් පුරවමින් ඇවිල්ලා නතර වෙන්නේ මහා සාගරයේ මිසක ඒට මෙහා අතරමැදට නතර වෙන්නේ නැහැ කියලා. ඒ වගේ තථාගතයන් වහන්සේ පෙන්නනවා ඒ උපමාවෙන් යම් වෙලාවක අවිද්‍යාව නැමැති ධර්මතාවය ඇති වෙලා සංඛාර කියන ධර්මතාවය ඇති වෙනවා සංඛාර කියන ධර්මතාවය ඇති වෙලා විඥානය කියන ධර්මතාවය විඥානය කියන ධර්මතාවය නිසා නාම රූප කියන ධර්මතාවය නාම රූප කියන ධර්මතාවය නිසා සලායතන කියන ධර්මතාවය සලායතන කියන ධර්මතාවය නිසා පස්සේ කියන ධර්මතාවය පස්සේ කියන ධර්මතාවය නිසා වේදනාව යන ධර්මතාවය වේදනාව නිසා තණ්හාවත් තණ්හාව නිසා උපාදානයත් උපාදානය නිසා භවයත් භවය නිසා ජාතිය ජාති නිසා ජරා මරණ කියන ධර්මතාවය ඇති වෙනවා. උස් කඳු මුදුනක හටගත් ජලය අතරමඟ නොනවති යම්සේ මහා සමුද්‍රෙන් මහා සාගරෙන් අවසන් වෙයිද එවගේ යම් දවසක අවිද්‍යාව නැමැති ප්‍රභවයෙන් යම් අරමුණක් පැවැත්මක් පටන් ගත්තොත් ඒක අවසන් වෙන්නේ ජීවිතයකට දුක කියන ධර්මතාවය උරුම කළා දුක කියන ධර්මතාවය හදලා කියන කාරණාව කියනවා. ඒිට මෙහා කොතනකවත් නතර වෙන්නේ නැතුව දුක කියන ධර්මතාවය හදලම තමයි මේ අවිද්‍යාව නැමැති ප්‍රභවයෙන් පටන්ගත් ධර්මතාවය නතර වෙන්නේ. ඒකෙන් මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන පෙන්නනවා ඇස් ඉදිරි පිටට හම්බ වෙන එක අරමුණක ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාවෙන් ඒ අනුව කර්ම රැස් කරගෙන ඒ ඇස් ඉදිරි පිටට එන ආරම්මණය අනුව මෙනෙහි කළා ඊට අනුරූප වූ චක්කු විඥානයත් කන ඉස්සරහට එන ශබ්දේ ඇත්ත නොදන්නා අවිද්‍යාවෙන් ඊට අනුරූපව මෙනෙහි කළා සෝත විඥානය ආදී විඥානයන් හදාගත්තොත් රූප ශබ්ද ආදී අරමුණු මෙනෙහි කළා හිත කයට නැඹුරු වෙන හැටි ඒ හිත කයට දැස ගන්න නිසා නැවත ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන හැදෙන හැටි ඒ ආයතන ටිකට නැවත රූප ශබ්ද ආදී අරමුණු ස්පර්ශ වීම නිසා වේදනාව ඇති වෙන හැටි වේදනාව නිසා තණ්හා උපාදාන කියන ධර්මතාවය ඇති වෙන හැටි උපාදාන නිසා භවය භවය කියලා කියන්නේ දැක්කපු අහපු මේ විදිහට අවිද්‍යාවෙන් පටන් අරගත්තාම දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා භවය නැත්තම් ලෝකය හැදෙන හැටි ඊට පස්සේ ඒ ලෝකය නිසා ජරා මරණ දුක එන හැටි කියලා අපේ මේ ජීවිතය තුලින්ම පටිච්ච සමුප්පාද දර්ශනයක් වෙන්නවා. එහෙන් යමක් දැක්කට පස්සේ ඒ දැකපු දේ මුලා වෙලා ඊට ඇති කරගන්න කර්ම නිමිති මුල් කරගෙන චක්කුසෝත ගාන ආදී පංච විඥානයන් උපද්දලා නැවත මේ ස්පර්ශ ආයතන 6 ඇති කරගෙන ස්පර්ශ ආයතන 6 උපද්දලා එකට තණ්හාව ඇති කරගෙන මේ ලෝකය ඇති බවට හදාගන්න සිද්ධිය. දැන් ඔය ටික අපිට පේන්නේ තේරෙන්නේ ආයතනයක් ආයතනයක් ගන්න පවතින මේ පැවැත්ම ඊටමත් වේගවත් ඒ වගේම ඊටමත් මුසියු හැබැයි අපේ සිහිය නුවණ ගොඩාක් දුබලයි අපේ සිහිය නුවණ ගොඩාක් දුබලයි නමුත් මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන හය ආරම්භය අරමුණක් රැවටිලා නැවතේ රූප ශබ්ද අරමුණ හොයන් හොයාගෙන ගිහිල්ලා ඒකට තණ්හාව ඇති කරගෙන එහෙම දේවල් තියනවා කියලා මතකයක් තියාගෙන මතකය සිහි කර කර දුක් විඳිනවා කියන පැවැත්මක් වෙනවා ඒ පැවැත්ම ගෝචර නැහැ එතකොට බුදුරජාණන් වහන්සේ කතිම උපායක් වෙන්නනවා අපිට අපි උපමාවක් කළොත් ඉඟි කටුවකට අපි නූලක් දාන්න රෙදි කෑල්ලක් මහගන්න ඉඟි කටුවකට අපි නූලක් දාන්න හදනවා. නූල දාන ඉඟි කටු සිදුර ඊටමත් කුඩයි සිවුම්. ඒ වගේමයි අපේ ඇහැ දුබලයි. ඒ හින්දා අපිට පේන්නේ නැහැ. ඒ වෙලාවේදී අපි උපායක් කරගන්නවා කුඩාවට තියෙන වස්තුවක් ටිකක් ලොකු කරලා පෙන්වන කාචයක් උදව් කරගන්න. කාචයේ උදව් කරගෙන කාචයේ උපකාරයෙන් අර ඉන්දිකටු සිදුරට අපි නූල ප්‍රවේශණය කරගන්නවා දාගන්න. බලන්න අපි කරගත්ත උපාය නමුත් අර කුඩාවට තිබුණු සිදුර එහෙමමමයි. ඒක චුට්ටක්වත් වෙනස් වුණේ නෑ අපි බැලුවා කියලා ඒක ලොකු නෑ. හැබැයි අපි අපේ පහසුව සඳහා අපි යම් උපායක් කරගත්තා. ඒ වගේ අපේ ජීවිතේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතනයක් ආයතනයක් ගානේ පෙනෙන ඇහෙන දෙයට රැවටිලා ඒ ගැන මතකයක් ඇති කරගෙන ඊට අනුව පෙනෙන ඇහෙන අරමුණු හොයන්න ගිහිල්ලා ඒක තණ්හාව ඇති කරලා ඒ ගැන මතකයක් හදාගෙන ඇති බව හදාගෙන ඇති බවට තියෙන දේවල් සිහි කර කර දුක් විඳිනවා කියන පැවැත්මක් තී ඒක සියුම් වැඩි. අපේ මනස දුබලයි. දැන් අපිට පේන්නේ අපි උපායක් කරගන්නවා මොකටද? මේක ටික ලොකු කළා දික් කළා බලනවා. මේ චක්‍රය මේ පැවැත්ම ටිකක් ලොකු කරලා දික් කරලා බලනවා කොහොමද අපි කාල තුනකට තියලා බලනවා අපේ ජීවිතේ පේන්නේ නැති හින්දා අපි භව වශයෙන්ම තියලා බලනවා ටිකක් ලොකු කරලා එතකොට අපිට මේක පේනවා ඒ කියන්නේ පෙර අවිද්‍යා කර්මයට දැන් මේ සිද්ධිය ආරමුණ කරමුණ ගන්න වෙන සිද්ධිය නමුත් පේන්නේ අපි උපායක් කරගන්නවා ඒක භව වශයෙන් ටික දීර්ඝ කරලා බලා ගන්නවා. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ අපි උපායශීලීව අර කාචයකින් ලොකු කරගත්තට අර තිබුණ සිදුරෝමයි මේ පේන්නේ උපාය නිසා. ඒ වගේ ආයතනයක් ආයතනයක් ගානේ තියෙන පටිච්ච සමුපාද සිද්ධාන්තය බලාගන්න දැනගන්න අවබෝධ කරගන්න පහසු පිණිස අපි උපහාය කරගන්නවා මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ධර්මතාවය භව වශයෙන් බෙදලා බලා ගන්න. ඒ කියන්නේ අපි බලනවා පෙර භවයේ අවිද්‍යා සංඛාර අවිද්‍යාවෙන් කර්ම රැස් කරපු නිසා මේ ජීවිතයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා මේ විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා ඒ විපාක ස්කන්ධ ටිකට සංහා උපාදාන කියන කෙලෙස් ටිකක් එකතු වුණාම භවය හැදෙනවා භවය කියලා කියන්නේ දැක්කපු අහපු හැම දෙයක්ම ඇති බවට අපි තුල ගොඩනැගෙන ගතිය. තව පැත්තකින් ගත්තොත් ඕකට තමයි කාම භවය, රූප භවය, අරූප භවය කියලා තුන් භවය කියලා කියන්නේ. මේක තමයි ලෝකෙ කියලා කියන්නේ. මම තව උපමා වලින් පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේ භවය හැදුනහම අවිද්‍යාවෙන් පටන්ගත්ත ක්‍රියාවලිය අවසන් වෙන්නේ භවය හදන තැන දක්වා විතරයි. ඊට පස්සේ භවය නිසා ජාති ජරා මරණ ඇති වෙනවා. ඒ කියන්නේ පෙර අවිද්‍යා කර්මය අවිද්‍යාව කර්මය සකස් කළා කර්මය ප්‍රතිසන්දි විඥානයේ නාම රූප ආයතන ටික හදලා ස්පර්ශ වේදනා කියන විපාක ටික හැදුවා ඒ විපාක ටිකට සංහා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනට පස්සේ ඒ කෙලෙස් ඇති කරගත්ත ඇහැ නිරුද්ධ වෙනවා රූපේ නිරුද්ධ වෙනවා චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙනවා දකින අහන දේවල් නිරුද්ධ වුණාට දැකපු අහපු දේවල් ඇති බවට අපේ මනස තුල භවය සකස් වෙනවා. ඔකට කියනවා කර්ම භවය කියලා. අපි උපමාවක් කළොත් කවදාවත් අපි දැක්කේ නැති දන්නේ නැති දැක්කේ නැති දෙයක් අපිට සිහි කරන්න බෑ සිහි කළා ඒ පිළිබඳව සැප දුක් විඳින්නත් බෑ ඒ අරබය කුසල කුසල කර්ම රස කරගන්නත් බෑ එහෙම දෙයක් අපි ගාව නැහැ නමුත් කවදාවත් දැක්කේ නැති තැනකට ගිහිල්ලා අපි ඒ වටපිටාව බලනවා වටපිටාවේ තියෙන શબ્දයක් අහනවා. වටපිටාව බැලුවා තියෙන શબ્දයක් අහපු එක විතරයි කරන්නේ. අපි ආපහු ආවට පස්සේ මෙන්න මේ වගේ ලස්සන බලන්න තැනකුත් තියෙනවා. එතෙන්ට ගියොත් මේ වගේ ශබ්ද අහන්න පුළුවන් තැනකුත් තියෙනවා කියලා දැනුමක් අපි ගාව ගොඩනගලා තියෙනවා. බලන්න පැහෙන් බලපු එක එකතු වෙලා තියෙන හැටි. ඇහුණු දේ එකතු වෙලා තියෙන හැටි. ආන් ඒ වගේ කුඩා කාලේ ඉඳන් ඉස්කෝලේ ගිය හැටි, ඉස්කෝලේ තිබුණ හැටි, ඒ කාලේ හිටපු යාළුවෝ, මිත්‍රයෝ රැකගත්තා කළ හැටි බලන්න ඕගලන්ට ඔක්කොම මතක් කරගන්න පුළුවන්කම සමහර විටක අපි වර්තමානයේ ගිහිල්ලා බලනකොට ඒ තිබුණු තැන්වල තියෙන පොළොවේ පිහිටීම පවා නැහැ. නමුත් මෙහෙම මෙහෙම දේවල් තිබුණා කියන කම හැදිලා තියෙන්නේ නේද අපිට? අන්න ඒක තමයි භවය කියලා කියන්නේ. ඕකට තමයි ලෝකෙ කියලා කියන්නේ. ඕකට කියනවා තව පැත්තකින් මොකද්ද? පංච උපාදාන ස්කන්ධ ලෝකෙ කියලා. ඔන්න ඔය භවපච්චය ජාති කියන්නේ මනස තුල අන්න ඒ විදිහට තියෙනවා තියෙනවා කියලා ගොඩ නැගිච්ච දේවල් තියෙනවා. ආන් මේ දේවල් හැම වෙලාවෙම සිහි වෙනවා අපිට. සිහි කර කර අපි ඒව තුල සැප දුක් සහගත විදිහට හිත හසුරවනවා. ලෝභ දේශ මෝහ විදිහට කෙලස් පවත්නවා. ඒ කුඩා කාලේ යාළුවෝ සිහි කරගන්න පුළුවන්. සිහි කරගෙන එදා කියපු දේවල් අද සිහි කර කර සතුට වෙන්න පුළුවන්. දුක් වෙන්න පුළුවන්. ඒවට තරහ ගන්න පුළුවන්. කැමති වෙන්න පුළුවන්. බලන්නකො එතකොට ඒ අයත්ින් දැන් වර්තමානයේ ඒ සැපහා දුක නැත්තම් ලෝභ දේශ මොහ කියන ගති ඇති උනේ දැන් මේ පුද්ගලයේගේ අවදි වීම නිසායි. ඒ පුද්ගල භාවයේ ජාති පුද්ගල භාවයේ අවදි ඇති උනේ මොකක් නිසාද? භවය නිසා. මෙහෙම අය මෙහෙම දේවල් තිබුණා කියන ගතිය නිසායි. එතකොට මෙන්න මේ පටිච්ච සම්පද සිද්ධියෙන් කියන්නේම අද ඕගොල්ලෝ දැනට ගෙදර ගිහිල්ලා මෙහෙම ඉන්නකොටත් බලන්න දරුවා ගැන ඥාතීන් ගැන අම්මා ගැන සහෝදරයෝ ගැන ගෙවල් දුරවල් ගැන සිහි කර කර දුක් වෙනවා සතුට වෙනවා සිහි කර කර දුක් වෙනවා සතුට වෙනවා ඒ වගේම සිහි කර ගන්න ආරමුණු සැපදායක වුණාම ලෝකය ලෝභය ඇති වෙනවා සිහි කර ගන්න ආරමුණු දුක්දායක වුණාම ද්වේෂය ඇති වෙනවා නැත්තම් සිහි කරගත් අරමුණු උපේක්ෂා සහගත වුණ පුද්ගල භාවයේ මෝහයතියි අන්තිමට මේ සිහි කරගෙන කටයුතු කරන ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා කළ කී දේවල් අපි කෙටියෙන් ගත්ත උදේ ගත්ත ආහාර ටික සිහි කළ හැකි නේද එතකොට මේ විදිහට අරමුණු සිහි කරගෙන සිහි කරගන්න පැවැත්මට කියනවා පංච උපාදානස්කන්ධ ලෝකී කියලා. මේ සිහි වෙන්නේ ඕගොල්ලන්ට අපි දැකපු පැත්තේ එහෙම අය ඉන්න දැනුත් ඉන්න නිසා නෙමෙයි. පෙනෙන ඇහෙන දෙයට කෙලස් ටිකක් එකතු වෙලා ඒ දේවල් තියෙනවා ඒ දේවල් ඒ අය ඉන්නවා කියන හැඟීමක් අපි තුල ඇති වෙච්ච නිසා. ඒ තියෙනවා ඉන්නවා කියලා දැනෙන හැඟෙන කමයි අපි මේ සිහි කරන්නේ. ඉතින් මම මතක් කරන්ඩ මට යෙදුනේ ඕනේ උනේ අපි කෙටියෙන් ගත්තොත් ඒ ටිකක් තේරෙන්නේ නැත්නම් මේ කතා කරන එක දෙයක්වත් ඕගොල්ලෝ මතක තියාගන්න උත්සාහවත් වෙන්න එපා. මේ ටිකේදී දැන් හොඳට අහුම්කම් දෙන්න. ඒකනු නීවරණ ධර්ම දුරු වෙනවා. හැබැයි මම අන්තිමට ඕගොල්ලන්ට කියලා දෙනවා ජීවිතයෙන් කරන්න යමක්. ආ මේ ටික හොඳට මතක තියාගන්න. මේ ඔක්කොම මතක තියාගන්න කියලා කිව්ව මම පැය එකමාර දෙකක් කරන ධර්ම දේශනාව ඔක්කොම මතක තියාගන්න කිව්වොත් ඒක ඔයගලන්ට කරන්න පුළුවන් කමකුත් නැහැ වෙහෙසටපත් වෙනවා විතරයි. නමුත් මම එහෙම කියන්නේ. මේ ටික හොඳට අහගන්න. මම මේ පවතින අපේ ජීවිතයකට දුක එන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මතාවයේ පිහිටලා මම මේ විස්තර කරලා දෙනවා, පෙන්නවා. නමුත් ඒ දුක ආපු හැටි වගේම ඒ දුක ජීවිතෙන් අයින් වෙන අයින් කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒකත් මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. ඒ සඳහා කටයුතු වැඩපිළිවෙලක් ඊට පස්සේ තියෙනවා. අන්න ඒ ටික කියලා දෙනකොට හොඳට මතක තියාගන්න ඕනේ. හරි. එතකොට අපි කෙටියෙන් ගත්තොත් දැන් ඔය කතා කරපු සිද්ධාන්තයන් ඔක්කොම අයින් කරලා කෙටියෙන් කතා කළොත් උස් කඳු මුදුනක පටන් ගත්ත ජලය නොනැමති මහා සමුද්‍රය කරා ගහගනාව ඒ ජලයේ නවාතන උනේ මහා සාගරයේ වගේ අතරමඟ මුකුත් නතරුනේ නෑ වගේ පෙර අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් හට හටගත්ත මේ ප්‍රභවය දැන් නතර වෙලා තියෙයි කොතනින්ද අපේ ජීවිත දුකයි කියන තැන හදලා අද අපි ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න සුපායාස කියන සියලු දුකෙන් යුක්ත සියලු දුක් විඳිට ඇත්ත වෙලානේ හරි දැන් අද අපේ ජීවිතය දුක්සහගත පැවැත්ම නැමැති ධර්මතාවයකින් නතර වෙලා මේ නතර වීම කොතනකින්ද? පෙර අපි මේ චක්‍රය හැටියට ගත්තාම පෙර අවිද්‍යා කර්ම කියලා අපි ගන්නකොට ඒ පෙර අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් පටන් ගත්ත පැවැත්ම නතර වුණේ කොතනින්ද? මේ ජීවිතේ දුක හදනවා කියන තැනකින් දැන් අපේ ජීවිතේ දුක් සහිතයි. හරි. දැන් අද විද්‍යාව තිබුණොත් මොකක් වෙයිද? නැවතත් මේ වගේම දුක්දායක ජීවිතයක් භවයක් හදලා මිසක නතර වෙන්නේ නැහැ කියන උත්තරයක් එනවා එතකොට නේද? පෙර අවිද්‍යාව තිබුණු නිසා කිසි තැනක නතර නොවි අද ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස කියන්නේ ගිය දරුවෝ සිහි කර කර දෙමව්පිය සිහි කර කර ඥාති හිතේ සිහි කර කර නිന്ദා පහස සිහි කර කර කායික මානසික වේදනාවන් සිහි කර කර විඳ විඳ දුක් විඳිනවා කියන පැවැත්මක් අද නිර්මාණය වෙලා නම් මේකේ ප්‍රභවය අපි ගත්තේ කොතනින්ද? පෙර අවිද්‍යාව කියන තැන. හරි. පෙර අවිද්‍යාවෙන් පටන් ගත්ත ධර්මතාවය මේ ජීවිතයේ දුක හදලා නැතර වුණා නම් අද අවිද්‍යාව තිබුණොත් අද අවිද්‍යාව ඇති වුණොත් අද කර්ම රැස් වෙනවා අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්න බව තිබුණොත් මොකක් වෙයිද අනාගතේට මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හදලා විපාක ස්කන්ධ ටිකට එදාටත් කෙලෙස් සිදිලා එදාටත් මේ වගේම භවය හැදිලා මේ වගේම ජරා මරණ දුක හැදෙනවා කියනක නවත්තන්න පුළුවන් කමක් නැහැ එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉමස්මින් අසතේ ඉදන් නොහොති ඉමස්ස නිරුද්ධායි මන් නිරුද්ධති මේ නැති කල්ලි මේ නොවේ මේ ධර්මයන්ගේ නැතිවීම මේ ධර්මය නොවේ පෙර අවිද්‍යා කර්මයේ නොඋනේ නම් අද මෙබඳු දුකක් පවතීද නෑ පෙර අවිද්‍යාව නැත්තම් සංකාරය නෑ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට සංකාරය නිරුද්ධයි එහෙනම් පෙර අවිද්‍යා කර්ම නොඋනේ නම් අද මේ වගේ මේ ආයතන ටික ඇති වෙලා මේ වගේ ශෝක පරිදේ දුක් දුම්නස් කියන දුකේ පැවැත්මක් विद्यमान වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්න කමන අද අවිද්‍යාව නැති වුණොත් නැති වෙනව මොකද්ද? කර්ම සංකාර. අද අවිද්‍යා කර්ම නොවුනොත් මතු මේ වගේ ජරා මරණ ශෝක පරිදුක්ඛමස් කියන ධර්මතාවයක්. එතනදී හොඳට මතක තබා ගන්න ඕනේ කුඩා ඉන්දිකටු සිදුර බලාගන්න උපායක් වෙන උපායක් මිසක මේ කාචයෙන් පෙන්වන්නේ කාචයෙන් පෙන්වන සිද්ධිය නෙමෙයි සදාවටම විද්‍යමාන සිද්ධිය. ඒකෙන් මම පෙන්නේ මේ භව වශයෙන් මම පෙන්වන සිද්ධිය ජීවිතයේ සදාම සිද්ධිය බලාගන්න උපායක් මිසක ඒක මේ භව වශයෙන් පෙන්වන සිද්ධිය නෙමෙයි සදාම සිද්ධිය. ඒකෙන් මතක් කළේ අද අවිද්‍යා කර්ම නැත්තම් නැති වුණොත් මතු ජරා මරණ නැහැ කියලා කියනකොට අපේ අවබෝධයේ පහසුවටයි මතු කියන කෑල්ල මරණයෙන් පස්සට දැම්මේ නමුත් ඊගාව අරමුණේ ඉඳලා වෙන්න පුළුවන් මේ මතුයි කියන සිද්ධිය ඊගාව අරමුණේ ඉඳලා අනාගතයට කමක් නැහැ අපි උත්තරයක් අපිට ආවා මේ ටික ගවේෂණය කරනකොට අතීතයේදී අවිද්‍යා කර්ම තිබුණු නිසායි අද අපේ ජීවිතයේ දුක්සහගත බවක පවතින්නේ අද අවිද්‍යාව නැමැති ධර්මතාවයේ දුරු නොකොළොත් මතුවටත් අපේ ජීවිතවල දුක්සහගත ස්වභාවය නැති වෙන්නේ නැහැ කියන උත්තරයක් ආවා. ඊට පස්සේ උත්තරයක් ආවා අපිට පෙර අවිද්‍යා කර්ම නොවුනනම් අද දුක පවතින්නේ නැහැ. එහෙනම් අද අවිද්‍යා කර්ම නොවුනොත් මතුවට දුක පවතින්නේ නැහැ කියලා උත්තරයක් ආවා. මේකෙදී අපිට ලැබුණේ එක උත්තරයයි මොකද්ද? අවිද්‍යාව නැමැති ධර්මතාවය තිබුණොත් දුක කරා යනවාම යතරමඟක නතර නොවේ. දුක අවසන් කරන්න නම් අවිද්‍යාව නැමැති ප්‍රභවයම අපි අයින්කට යුතුයි කියන උත්තරයක් අපිට ලැබුණා. දැන් අපි බලන්න ඕනේ ඒ අවිද්‍යාව දුරු කළා විද්‍යාව ඇති කරගන්නේ කොහොමද විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. අවිද්‍යාව කියන එක මම ඉස්සල කෙටියෙන් විස්තර කළා. ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වෙනකොට ඒකේ ඇත්ත නොදන්නා කම නිසා ලෝභය, ద్వේෂ, මෝහ කියන කුසල අකුසල කුසල අකුසල කර්ම ඇති වෙන විදිහට පෙනෙන දේ අරඹේ අපි හිතන කම නිසා කන ඉදිරිපිට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයේ ඇත්ත නොදන්නා කම නිසා කුසල සහගත අකුසල සහගත කර්ම රැස් කරගන්න කම තමයි මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියන්නේ වෙන කාරණා. දැන් අපි බලන්න ඕනේ එහෙනම් විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. අවිද්‍යාව කියන ධර්මතාවය අමුතුවෙන් අර්ථ දක්වන්න ඕනේ නෑ අපේ ජීවිතයේ තව පැත්තෙන් ගත්තොත් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා මේ අපේ ජීවිතය කියලා දෙන්නන්න විතරයි තියෙන්නේ තව පැත්තක. මොකද ඒකට සාක්ෂියක් තියේ ඇයි අපේ ජීවිත දුක්සහගත නම් දුක්සහගත පැවැත්ම තියෙන්නේ අවිද්‍යාව නැමැති ධර්මතාවයේ තියෙන නිසාමයි මම. අවිද්‍යාව කොතනක හරි තියෙනවා නම් අවසන් වෙලා තියෙන දුක හදලා දුක පවත්වලා නම් අපේ ජීවිතත් අද දුක්ඛාගත පැවැත්ම තුල නම් තියෙන්නේ අපේ පැවැත්ම ජීවිතයේ පැවැත්ම වෙන්නේ අවිද්‍යාව මතයි අවිද්‍යාව තුලයි කියන එක එකට නිදර්ශනක් ධර්මතාවය. දැන් අපිට අමුතියම හොයාගන්න නම් හොයාගන්න තියෙන එක දෙයයි. මොකද්ද? විද්‍යාව කියන්නේ මොකද්ද? විද්‍යාව හොයාගන්නකොටම අවිද්‍යාව දුරු වෙනවා. විද්‍යාව උපාදෝ අවිද්‍යා නිරෝධා. හරි අපි දැන් බලමු විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. මොන දර්ශනයක් මොන විදිහේ විද්‍යාවක් පෙර නැතිකමින්ද අද මේ වගේ දුක ඇති උනේ මොන විදිහේ විද්‍යාවක් අපේ ජීවිතය තුළ හදාගත්තොත්ද අනාගතයට මේ බඳු දුක නොවෙන්නේ කියන tikai දැන් අපිට අවශ්‍ය වෙන්නේ. ප්‍රතිපලයේ දුක ඇති වෙන අවිද්‍යාව දුක ඇති වෙන සිද්ධියත් අමුතු විස්තර කරන්න දෙයක් නැහැ. අවිද්‍යාව තියනවා තියෙන තැනක ජීවිතයේ දුක්සහගතයි කියන එකට අපිම ඉන්නවා සාක්ෂිය. දැන් අපිට ඕනේ ඒකට ප්‍රතිපක්ෂ ටික හොයාගන්න. මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. මෙතන මෙතන ඉඳලා පෙන්වන ටික අපිට මාර්ගදර්ශනය සඳහා නිවන් ප්‍රතිපදාව සඳහා අතිශයම වැදගත් අවිද්‍යාව කියන එක දුර වෙලා විද්‍යාව උපදවා ගන්නවා කියන ධර්මතාවයේ තියෙන්නේ පොඩි කාරණාවක් මත. මහා විශාල ගොඩාක් දේවල් නෙමෙයි චූටිම චූටි දෙයක් තියෙන්නේ මේ පොඩි දේ තේරුනොත් ඒ ටික බලාගෙන තමයි භ්‍රමචර්යාව තියෙන්නේ. හරි. මොකක්ද විද්‍යාව කියලා අපි බලමු. අපිට ඇස් ඉදිරි ඇස් ඉදිරියේ රූපයක් එනවා. ඒ කියන්නේ රූපයක් පේනවා. අපිට මේ රූපයක් පෙනෙනවා කියන තැන හොඳට සිහිය තබා ගන්න හොඳට සිහිවත් කරගන්න යම් වස්තුවක් පෙනෙනවා කියන තැන ගත්තාම පෙනෙනවා කියන සිද්ධිය විපාක ධර්මතාවය මේ පෙනෙනවා කියන සිද්ධිය තුල එතකොටත් හොඳට ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ පෙනෙනවා කියන සිද්ධියේදී අපි කියමු මාස 5-6ක පුංචි දරුවෙක් අඬන එක නතර කරන්න දෙමව්පියෝ සද්දයක් එක්ක අර ටිලින් ටිලින් ගාලා සද්ද ඇහෙන ලස්සන පාට පාට දේවල් උඩින් එල්ලනවනේ. නමුත් සද්ද ඇහෙනවා වර්ණ ස්වභාවයන් පෙනෙනවා නමුත් ඒ වර්ණයන් නම් කරනකොට ඒ දරුවෝ දන්නේ මේ නිල් කහ රතු කොළ කියලා ප්‍රඥප්ති මුකුත් නැහැ. නමුත් පෙනෙනවනේ. මේ අහවල් සද්දේ කියලා සද්දේ නම් කරන්ද දන්නේ නැහැ. නමුත් ඇහෙනවා. අන්න ඒ වගේ මට්ටම ඒ පෙනෙන මට්ටම ඒ ඇහෙන මට්ටමයි මම මේ කියන්නේ පෙනෙනවා විපාකයි කියලා. පෙනෙන දේ. මේ පෙනෙන දේ තුල පෙනෙන පැත්තේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්මිය කිසිවක් නැහැ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල ධර්මිය කිසිවක් නැහැ. ඒ වගේම ක්ලේශ අනුසයක්වත් නැහැ. විපාක මාත්‍රයක් විතරයි. ඒක එක අන්තයක්, එක පැත්තක්. ඒ පෙනෙන දේ ආරම්භය අපිට කිසිව කළ හැකි බවක් නැහැ. යථාර්ථය දිත්තේ දිත්ත මත්තම් දැකීම දැකීම මාත්‍රයක්ම පමණයි. ඒ එබඳු රූපයක් ඇස් ඉදිරි පිටට ආවහම යම් වෙලාවක අපි දන්නවා නම් පෙනෙන දේ පෙනී මාත්‍රයක් විතරයි පෙනෙන දේ ආරම්භය මොනවා හරි දෙයක් අපි හිතුවොත් හෝ ඒකට කිව්වොත් හෝ කළොත් හෝ ඒ හිතන කියන කරන දේ හිත පිළිබඳ වූවක්ම මිසක ඒක පෙනෙන පැත්තට අයිති නෑ කියලා අපිට දකින්න පුළුවන් නම් ඒකම විද්‍යාව. හොඳට මතක තියාගන්න දැන් මේ ඉදිරියෙන් මට වස්තුවක් පෙනේ. පෙනෙන දේ පෙනී මාත්‍රයක් කියන්නේ මම මෙහෙම මේක බුලත් වට්ටියක් මේකේ පුවක් තියෙනවා හොමුත් තියෙනවා නේද කියලා හිතුවත් මම හිතන හිතන විදිහට දැනගන්නවා මම හිතන දේ බැඳිලා තියෙන්නේ දැනගන්න පැත්තට හිත පැත්තට මිසක මම හිතන දේ පෙනෙන සිද්ධියට අයිති නෑ නේද කියන නුවණක් මට තියෙනවා. එහෙම තිබුණොත් මේ පෙනෙන සිද්ධිය පෙනෙන පැත්තට හිතන දේ බැඳුනේ නැත්තම් වෙන වාසියක් tie මොකද්ද? ඊට අනුරූප විඥානේ චක්කු විඥානේ සෝත විඥානේ පිහිටන්නේ නැහැ. පෙනෙන දේ පුරාණ කර්මෙන් හටගත්ත දෙයක් දැන් මොනවා හරි දෙයක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒක නව කර්ම. මේ දෙපැත්ත. අපි මේ පෙනෙන දේ සිද්ධිය දිහා ගත්තාම අරගෙන පෙනෙනවා පෙනෙන දෙයට බුලත් කියලා හිතනවා. අපි පරණ දෙයි අලුත් දෙයි දෙකම එකට කරගෙනයි කර්ම සකස් කරගන්නේ භවය හදාගන්නේ. මේ එකම අරමුණේ අන්ත දෙකක් තියෙනවා. අන්ත දෙකක් කිව්වේ පෙනෙන දේ දිත්තේ දිත්ත මත්තම් පෙනීම පෙනීම මාත්‍රයක් විතරයි. මේක බුලත් පුවක් හුණු තියනවා පිත්තල හෙප්පුවකයි දාලා තියෙන කියලා මං හිතුවා. ඒ වගේම මං කටිනුත් කිව්වා. මේක ගන්න ඕනේ කියලා හිතනවා. ඕනනම් අතක් දික් කරනවා කියන්නේ මේ හිතන කියන කරන දේවල් මොනවද නව කර්ම මේ හිතන කියන කරන දේවල් බලාගෙන තමයි විඥාණය නැත්තම් හිත ඇති වෙන්නේ අපිට අවිද්‍යාව ප්‍රත්‍ය වුණු තියෙන දෝෂේ පෙනෙන දේ පෙනීමක් විතරයි මම හිතන කියන කරන දේවල් හිතන විදිහට දැනගන්නවා කියන විදිහට දැනගන්නවා කරන විදිහට දැනගන්නවා හිතන කියන කරන දේවල් දැනගන්නවා කියන හිත පැත්තට හා බැඳිලා සම්බන්ධ වෙලා තියෙනවා මිසක පෙනෙන පැත්තට ආйти නෑ නේද කියලා දන්නේ නැත්තම් අපි මොකද කරන්නේ පෙනෙන පුරාණ කර්මයට පෙනෙන දේ වර්තමානයේ බුලත් පුවක් හෙප්පුව කියලා හිතුවාම විඥාණයෙන් දැනගන්නවා දෙපැත්තකට නැති එකක් මේ පෙනෙන දේ බුලත්ය පෙනෙන දේ පුවක්ය පෙනෙන දේ කුමිය කියලායි දැනගන්න. කියන දේ ගොඩක් සියුම් හිතෙන් කින් කිරින් කිසිවක් අයිති නැති කුසල කුසල කර්ම කිසිවක් අයිති නැති කෙලෙස් චුට්ටක්ව සම්බන්ධ නැති අබිනිපාත මාත්‍රයක් විතරයි පෙනෙනවා කියන කම. පෙනෙනවා. සිද්ධියක්. පෙනෙන දෙයට හිතන කියන කරන එක බැන්දොත් මම මම හිතන කියන කරන එක ඒ කියන්නේ මම මට හිතන්න පුළුවන් වුණොත් පෙනෙන දෙයට මේක බුලත් කියලා හිතුවොත් මේ රූපයත් මම හිතපු එක දෙක මුදව් කරගෙන මේ පෙනෙන රූපේ බුලත් කියලා මම දැනගන්නවා. මේක පිත්තලයි කියලා හිතුවොත් දැන් පිත්තල කියලා හිතුවේ කොහෙන්ද? අපි හිතෙන්. හිතන එක චේතනාවක්, නව කර්මයක්. ඒක පෙනෙන පැත්තට අයිති සිද්ධියක් නෙමෙයි. පෙනෙනවා කියන දර්ශනේ නිර්මාණ වුණේ පුරාණ කර්මයකට විපාකයක් හැටියට. දැන් අපි හිතනවා කියන සිද්ධිය වර්තමාන චේතනාවෙන් හටගන්න එක හිතන විදිහට දැනගන්න එක. අපි බුලත් පුවක් කියලා හිතනකොට හිතන එක පෙනෙන පැත්තට ගැට ගහපු ගමම්ම චක්කු විඥානය උපදිනවා. අවිද්‍යාව තිබුණොත් සංගල සංකාර සංකාරපච්චය විඥානය. චක්‍රය හටගන්නවමයි. සද්දයක් ඇති වෙනවා. සද්දය ඇති වෙනකොට බල්ලෙක් කෑ ගහනවා කියලා හිතනවා. හිතන එක වෙනම එකක්. දැන් බල්ලෙක් කෑ ගහනවා කියලා හිතනවා. හිතන සිද්ධිය වෙනමම එකක්. සද්දය වෙනමම එකක්. නමුත් අපි හිතන එක සද්දයට හිතුවොත් හිතන්න පුළුවන්. හිතන එක හිතින්ම හිතුවාම ඒකම හිතින් දැනගන්නවා කියන නුවණ නැතුව හිතන එක සද්දෙට අයිති වුණොත් අර සද්දේ බල්ලෙක්ගේ සද්දයක් එක්ක අපිට බල්ලෙක්ගේ සද්දයක් වුණොත් ඒක බොරු කියලා කියන්නේ වෙන જાතියක කෙනෙක් ওই සද්දය ඇහුවොත් එයාට බල්ලෙක්ගේ සද්දයක් වෙන්න වෙන සද්දයක් වෙන්න. හරි මට ඉතින් කියන්න වෙන්නේ පෙර අවිද්‍යා කර්මයට හටගත් විපාක ධර්මතාවයක් හැටියට රූප පෙනේ ඇස් ඉදිරිපිට රූපෙයි රූපේ යථාර්ථයේ දිත්තේ දිත්ත මත දැකීම මාත්‍රයක් විතරයි කන අභියතට ශබ්දෙයි සුතේ සුත මත්තන් ඇසීම ඇසීම මාත්‍රයක් විතරයි නාසයට දිවට කයට අරමුණු හම්බ වෙයි මුතේ මුත මාත්‍ර ඒ දෙයක් සිහි කරගන්න පුළුවන්කමයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්. ඔය පැත්තටිකම ස්පර්ශයන්තේ කියලා. සක්කායන්තේ කියලා කියනවා. ඔය ආරම්භය හිතින් කීයෙන් කිරින් කරන්න පුළුවන් නම් අපිට අපි මේ ස්පර්ශ ආයතන හය හා බැඳෙනවා. ඒ කියන්නේ ඇහැට පෙනෙනවා පෙනෙන දෙයට මට හිතන්න පුළුවන් නම් මම පෙනෙන දෙයට බුලක් කියලා හිතුවාම පෙනෙන දෙයක මම ඉන්නවා මං එක්ක පෙනෙන දේ තියෙනවා පෙනෙන දේ මං එක්ක ඉන්නකොට මම පෙනෙන දෙයක ඉන්නකොට පෙනෙන දෙයට මොන හරි වෙනකොට මට රිදෙයි එතකොට දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ පෙනෙන දේ පෙනීමක් පමණක් වුණොත් මොනවා හරි දෙයක් මම හිතුවොත් හිතනවා කියන දේ පෙනෙන දේට අයිති නැතුව පෙනෙන දේට අයිති නැතුව හිතීමෙන් පස්සේ ඒ සිතත් එක්කම හිතෙන දේ නිරුද්ධ වෙනවා කියන නුවණක් මට ආවොත් මම මේ පෙනෙන දේ එක්ක නැහැ. පෙනෙන දේ මං එක්කත් නැහැ. ඒකයි බාහ්‍ය දරු චිරිතරුන් වහන්සේ පෙන්නේ බාහ්‍ය යම් වෙලාවක ඔබට දිත්තේ දිත්ත මත්තන් දැකීම දැකීම මාත්‍රයක් වුණොත් එකල්ලි ඔබ එහි නැහැ. එකල්ලි ඔබ එහි නැත්තම් ඒ අරමුණ ඔබ එක්කත් නැහැ. ඔබ අරමුණ එක්කත් නැත්නම් අරමුණ ඔබ එක්කත් නැත්නම් එකල්ලි බාහිය ඔබ මෙලොව නෙමෙයි. එකල්ලි ඔබ පරලොවත් නෙමෙයි. ඔබ මෙලොව පරලොව දෙහතර අතරක් නෙමෙයි. මේ දුකේ අවසානය. මේකෙන් කියන්නේ එක දෙයයි. අපිට හිතන්න කරන් කියන්න කරන්න පුළුවන් දෙයක් තියෙනම් මේ හිතන කියන කරන දේවල් හිතින්ම සිහි කළා හිතනවා හිතින්ම සිහි කළා කියනවා හිතින්ම සිහි කළා කරනවා කියන දැක්මකට ආවොත් හිතන කියන කරන දේවල් එක්ක බාහිර ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවුනොත් අපි ස්පර්ශ ආයතන හයේ නිදිලයි ස්පර්ශ ආයතන හයේ එක නෑ දැකම් පවත්තන්නේ නෑ. ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන හයේ එක චුට්ටක්වත් අපි ගන්න දෙනුවක් නෑ එදාට අපි මේ ලෝකෙන් මිදිලා. ඇහෙන් රූපෙන් චක්කු විඥාණයෙන් කනෙන් ශබ්දයෙන් සෝත විඥාණයෙන් මිදිලා කියලා කියන්නේ පෙනෙන ඇහෙන දේවල් තිබුණට හිතෙන් තමන් නොඇලිලා ඉන්නේ. හැම වෙලාවෙම පෙනෙන දේ ඇහෙන දේ ඇලිලා බැඳිලා උපාදානව ඉන්නවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. පෙනෙනකොට ආ රෝස මලක්නේ ලස්සනයිනේ කහ පාටයිනේ පුවක්නේ බුලත්නේ කියලා ඔන්න පෙනෙන දෙයට හිත හිතා නැඹුරු වෙනවා. අහවල් ගායකයාගේ සින්දුවනේ ගායිකාවගේ සින්දුවනේ අහවර පුල්ලගේ සද්දනේ කියලා අපි මේ හිතෙන් සද්දේ කරා යනවා. ආයේ කෝපි කෝපි සුවඳනේ කැවුම් බදින සුවඳනේ පිච්ච මල් සුවඳනේ කියලා හිතෙන් ගන්ධය කරන්න බුදුරජාණන්. අපිට හිතෙන් දැන් හිතන්න පුළුවන් කම මේ පෙනෙන හැන කියන ආයතන ටිකට බැඳොත් අපිට ලෝකයක් නිර්මාණය වෙනවා. යම් වෙලාවක රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයම පෙනෙන, ඇහෙන, ගඳ සුවඳ ලබන, රස විඳින ස්පර්ශ ආයතන හයම උපාදාන වශයෙන් නොගෙන මිදිලා මේ අරමුණ පරිහරණය කරද්දී දැන් මට පුළුවන් මේ ඉස්සරහා තියෙන දේ පේනවා මේක බුලක් මේක පුවක් මේක හුණු මේක දුම්කොළ කියලා හිතනවා හැබැයි මම පුවක් බුලත් හුණු දුම් කළ කියලා හිතුවක් පෙනෙන දේ බුලත් හෝ පුවක් හෝ හුණු හෝ දුම් කළ වෙන්නේ පෙනෙන දේ පෙනීම මාත්‍රයක්මයි මම හිතන හිතන දේ මම දැනගන්නව නේද කියන නුවණක් මට තිබුණොත් වචනයක් කතා කරුවත් මේක බැඳෙන්නේ නැහැ වචන ටික මේ රූපෙට බැඳෙන්නේ නැහැ අනිත් කෙනා ලෝකේ කෙනා හිතයි ආ මේ අපි වගේම මේ පෙනෙන දෙයට බුලත් පුවක් කියලා අර කියන්නේත් කියයි නමුත් එහෙම කියද්දිත් ලෝකයාගේ මානසික මට්ටමේ මිදිලා ඉන්න පුළුවන්. මම මේ කතා කරන සිද්ධිය ගැඹුරුයි. යම් දවසක රහත් වුණා කියලා කියන්නේ පෙනෙන ඇහෙන මේ ස්පර්ශ ආයතන හයෙන් සම්පූර්ණව මිදිලා තමන්ගේ පැත්තටම හිත නැඹුරු වෙලා ඔකට කියනවා අජ්ජුපේක්ඛා කියලා. තමන්ම හිතින්ම හිතලයි හිතන්නේ හිතින්ම හිතලයි කියන්නේ හිතින්ම හිතලයි කරන්නේ කියන නුවණකින් ජීවත් වෙන මනස. එදාට කර්ම රැස් වෙනවා. හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්, හිතන දේ හිතීමෙන් පස්සේ කියන දේ කීමෙන් පස්සේ කරන දේ කිරීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා මිසක රැස් වෙන්නේ හොඳට මතක තබා ගන්න කර්ම රැස් වෙන්න සහ කර්ම ක්ෂය වෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ඔගොල්ලෝ හිතුවොත් බුලත් කියන එක ඒක පෙනෙන දෙයට බැන්දොත් කර්ම රැස් වෙනවා. පෙනෙන දේ දිත්තේ දිත්ත මත්තම් බුලත් කියලා හිතනකොට මම හිතින් හිතුවට ඒක හිතන දෙයම නිරුද්ධයි. කියන තැන දකින්න පුළුවන් වුණොත් හිතුවත් කර්මක්ෂයයි. ඒකයි කර්ම පෙන්වන්නේ බලන්න යස්මින් සමේ කාමවචර කුසල චිත්තං uppannෝ හෝති සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරකං වා සසංකාර රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යම් වා පනාරබ්බ යම් කවක කාමවචර ඥාන සම්ප්‍රයුක්ත කාමවචර කුසලසිත උපදිනේද ඒ කියන්නේ ත්‍රි හේතුක කුසලසිත කොහොමද රූපය රූපාරම්මණං වසද්දාරම් රූපය අරමුණු කරගෙන හෝ සද්දය අරමුණු කරගෙන හෝ ගන්ධය අරමුණු කරගෙන හෝ රසය අරමුණු කරගෙන හෝ පොට්ටබ්බය අරමුණු කරගෙන හෝ ධර්මය අරමුණු කරගෙන කර්ම සිත් වෙන්නේ යම් වෙලාවක හිතන කියන කරන එකට රූපේ හෝ අරමුණු නොවුණු ශබ්දයේ ගන්ධයේ රසයේ පොට්ටබ්බේ ධර්මාරම්මණය අරමුණු නොවුණු ඒ හිතන දේ හිතීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා මිසක රැස් වෙන්නේ නැහැ මොකද කර්ම රැස් වෙනවා කියලා කියන්නේ දැන් මම බුලත් කියලා හිතනවා. හිතපු වචනේ කොහෙවත් තිබුණාද? ඉවරයි. එතකොට මම තව වචනයක් කතා කරනකොට අර වචන ඉවරයි. තව දෙයක් හිතනකොට අර හිතපු එක ඉවරයි. නමුත් ඒ හිතපු දේ නිරුද්ධ වුණා ඉවර වුණා කියන්නේ නැතුව රැස් වුණා කියලා අපිට කියනවා. ඇයි ඒ? මම බුලත් කියලා හිතුවාම හිතන එක මේ රූපෙට බඳිනවා. ඒ හිතපු එක ඉවර වුණාට මරණාසන්න මොහොතේදී මට මේ රූපේ විතරයි පේන්නේ. පේනකොට මේ රූපෙට මේ විදිහටයි හිතලා තින්නේ මේ විදිහටයි කලේ කියන ටික තේරෙනවා. අපි කවුරු හරි කෙනෙක් ගැන මුත්තට තරහ ඇති වෙන විදිහට හෝ කුසල් ඇති වෙන විදිහට හිතනවා. හිතපු සිද්ධිය නිරුද්ධ වෙනවා. නමුත් කර්ම රැස් වෙනවා කියලා කියන්නේ මරණාසන්න මොහොතේ අර රූපේ පේන්නේ. පේනකොට මේ රූපෙට මේ මේ විදියට හිතලා තියෙනව නේද කියන ටික ඒකේ තියෙනවා. නමුත් මං හිතපු එක පෙනෙන හැෙන අරමුණකට බැඳෙන්නේ නැත්තම් මට කර්ම රැස් වෙන්න තැනක් තියෙද? ඒකෙදි මම මතක් කළේ මම මතක් කරන තැන ගැඹුරුයි. යම් දවසක තමන්ගේ තමන් කියලා කියන්නේ මේ හිතන්න හිතන්න පුළුවන් පැත්තට. හිතන කමට. දැන් හිතන්න කියන්න කරන්න පුළුවන් පැත්තට කියනවා තමන් කියලා. තමන් පෙනෙන ඇහෙන දේ එක්ක ගනුදෙනුවක් නතර වුණොත් තියෙන ගනුදෙනුව නතර වෙච්ච දවසටයි සසර නතර වෙන්නේ. ඔකට කියනවා අනුපාදා පරිනිර්වාණය. ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන මිදුනා කියන තැන. උපාදාන වශයෙන් නොගෙන මිදුනා කියන තැන. යම් වෙලාවක අද පෙනෙන පැත්ත පුරාණ කර්මෙන් හටගත් විපාකයි ඒක එක පැත්තක් හිතන කියන කරන දේ කර්ම කර්ම රැස් වෙනවද අස් වෙනවද කියන එක තියෙන්නේ අවිද්‍යාව මත හා විද්‍යාව මත හිතන්න කියන්න කරන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් මේ විපාකෙට පෙනෙන දෙයට හිතුවොත් කිව්වොත් කළොත් මොකද වෙන්නේ? කර්ම රැස් වෙනවා කියලා කියන්නේ පෙනෙන දේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහන. නැත්තම් මහ භූතයි. පෙනෙන රූපය එක පැත්තක්. මම බුලත් කියලා හිතනවා. මම හිතපු එකයි මේ රූපයයි දෙකම එකට එකතු කළා මේ හැඩේ බුලත් කියලා දැනගැනලා කැදිලා ඇති. නාම රූප පත්‍ය විඥාන. ඇහැට පිටින් තියෙන වස්තුවක් ගැන තමන් තමන්ගේ ප්‍රති දැනුමක් ඇති වෙලා. දැනුමක් තිබුණොත් ඒක හිත හිතට සිහි කරන්න පුළුවන්. දැන් බලන්න ඇහැට පිටින් තියෙන ඇගේවත් හැපිලා නැති කාය ප්‍රතිබද්ධ නොවූ වස්තුවක් ආරම්භය අපි තුලට දැනුමක් ඇවිල්ලා. Taman තුලට යම් දෙයක් දැනුමක් ආවොත් ඒක ඕන වෙලාවක සිහි කරන්න පුළුවන් නේද? දැන් ගෙදර කාර් එක යාළුවෝ මිත්‍රයෝ කියලා බලන්න ඕගලන්ට සිහි කරන්න පුළුවන්කම තියෙන්නේ ඕගලන්ට දැනුමක් ඇතිවෙච්ච දෙයක් ආරම්භය විතරනේ. හරි. ඔයගලන්ට දැනුමක් ඇති වෙන්න ඇතුළත පිටත දෙයක් ඇතුළට දැනුමක් හැටියට ලබා ගන්න තියෙන එකම මාධ්‍ය තමයි චේතනාව. අරමුණක හිත හසුරන ආකාරය මත. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යංච චේතේති පකප්පේති ආරම්මන සමේතම් විඥානසච්චිති යංච න චේතේති පකප්පේති යංච අනුසේති ආරම්මන සමේතම් විඥානසච්චිති මේ අරමුණට හිතයිද කල්පනා කරයිද ඒත් විඥානේ පිහිටනවා. යම් කිසි කෙනෙක් හිතුවේත් නැහැ කල්පනා කළෙත් නැහැ ඒ අනුශය වශයෙන් හෝ පැවතුනොත් අරමුණේ විඥානේ පිහිටනවා. ඒකෙන් කිව්වේ සමහර විටක බුලත් පුවක් දෙප්පුව කියලා මේ වගේ ප්‍රඥප්තිය උනේත් නැහැ. මේ පෙනෙන පැත්ත විපාකයි හිතන කියන කරන පැත්ත ඊට අයිති නැහැ. ඒක හිත පිළිබඳ වූවක්මයි කියන එක නොදන්නා කමින් බැලුවහම ඇති. මේ හිතේ පැත්ත අර පැත්තට සම්බන්ධ වෙලා. ඔකට කියනවා අජ්ජෝසාය චිත්තති. මට මතක් කරන්න ඕන ඔන්න ඔය විදිහටයි පෙනෙන ඇහෙන දෙයට අපි හිතන කියන දේ පෙනෙන ඇහෙන දෙයට බැඳලා බැඳලා කටයුතු කරන එක තමයි ජීවිතේ පුරාවටම කරන්නේ භවය කියන්නේ ඕක. මරණසන්න මොහොතදී වෙන්නේ හිතින් කියින් කියින් බැඳපු රූපයක් හෝ සද්දයක් හෝ සිහි වෙන එක විතරයි. පේනවා. දැන් බුදු පින්තූරය ඇහෙන් පේනවා. හොඳට නව අරහදී බුදු ගුණ හිතෙන් කියනවා. කරනවා කුසල්. හැබැයි කියන එක මම හිතන එකේ නිරුද්ධයි. මරණාසන්න මොහොතේ මේ රූපේ පේනවා මට. හැබැයි මේ රූපෙට මෙහෙම සද්ධාවෙන් හිතුවනේ කියන gati ටික එතකොට තියෙන්නේ. ඔන්න ඔය විදිහටයි පෙර ජීවිතයේ කර්ම සකස් වෙලා දුක හදාගෙන අද මෙතෙන්ට එන්න උනේ අපිට එන්න පුළුවන් උනේ ආවේ. අදත් අපිට මේ පෙනෙන ඇහෙන දේට හිතින් කියින් කිරින් හොඳට හෝ නරකට බැන්දොත් කර්ම රැස් වෙනවා කියන්නේ මරණාසන්න මොහොතේ හොඳට හිතපු හෝ නරකට හිතපු ඇහෙන් දැකපු කනෙන් අහපු ශබ්දයක් හෝ රූපයක් හෝ ගන්ධයක් හෝ සිහිවේ කර්ම නිමිත්ත හැටියට. හැබැයි සිහි වෙනකොට මේ අරමුණ අරබයා හිත හැසිරලා තින්නේ හිතලා තින්නේ කියලා තියෙන කරලා තින්නේ මෙහෙමයි කියන ටික ඒකේ තියෙන්නේ. ඒට අනුව ප්‍රතිසන්දියේ ඇති වෙලා මේ වගේම දුක හදනවා කියනක නවත්තන්න බෑ. අද අපි කර්මක්ෂය කරගන්නවා කියන්නේ නැත්තම් අනුපාදා පරිනිර්වාණය කියන්නේ ස්පර්ශ ආයතන හයේ එක ආයතනයක්වත් උපාදාන කරන්නේ නැතුව චූටි දෙයක් තියෙන්නේ උපාදාන මේ ආයතන හයම උපාදාන නොකරනවා කියලා කියන්නේ මනෝ විතරක ටික හකුලවා ගන්න පුළුවන් නම් හිතන කියන කරන දේ පෙනෙන හැන දෙයට බැඳෙන්නේ නැති විදිහට හිතුවොත් හිතන එක හිතත් එක්කම නිරුද්ධ වෙනවා දැන් මට ඕන දෙයක් හිතන්න පුළුවන් දැන් මම තාරකාව ඉර හඳ කියලා හිතුවොත් මේ හිතන සිද්ධිය බාහිර වස්තුවකට අයිති වෙන්නේ කොහොමද බලන්න. ඒක හිතින්ම නිරුද්ධයි. ඒ වගේ මම මෙතන ඉඳන් පුවක්, බුලත්, මල, කෝප්ප කියලා හිතනවා. හිතන දේ එතනම නිරුද්ධයි. නමුත් අවිද්‍යාවෙන් ශනිකව අපි බාහිර රූප වලට ගැට ගහගන්න බීයකින්. එතකොට ඉබේම බාහිර මේ විදිහේ ලෝකයක් තියෙන දේවල් හැදෙනවා අපිට. එතකොට කර්ම සකස් වෙනවා. ඉතින් අපිට හිතන කියන කරන දේවල් හිත පිළිබඳ වූවයි හිත හිතත් සමග මේ ධර්ම නිරුද්ධයි කියන නුවණ ඇති කරගන්න පුළුවන් නම් අපි ස්පර්ශ ආයතන හයෙන්ම මිදිලා ඉන්නේ. එතකොට තමයි දිත්තේ දිත්ත මත සුතේ සුත මත මුතේ මුත මත කියලා කියන්නේ පෙනෙන දේ ආරම්භය ඔබට යමක් හිතන්නවත් කියන්නවත් කරන්නවත් බෑ පෙනෙන දේ පෙනීමක් පමණයි කියන නුවණ ආවොත් පෙනෙන දේ පෙනීමක් පමණයි දිත්තේ දිත්තමත්තං කියන නුවණෙන්නේ ඒ ආරම්භය හිතන්නවත් කියන්නවත් කරන්නවත් බෑ හිතන කියන කරන දේවල් නව කර්ම ඒවා හිත පිළිබඳ වූවක්මයි පෙනෙන දේ පෙනීම මාත්‍රය කියලා මේ අන්ත දෙක දෙපැත්තකට ගියොත් එදාට කර්මක්ෂය මේ දැන් මම මේ මතක් කළේ ඵලයක් ගැන දර්ශනයක්. තේරෙනව නේද? හොඳට අහගන්න කියලා කිව්වේ ඔය දැන් මම ඵලයක් ගැන කතා කළේ. දර්ශනයක් ගැන. ඒ කියන්නේ රහතන් වහන්සේ කියලා කිව්වේ අනුපාදා පරිණිරවාණය කියලා කිව්වේ අවිද්‍යාව උපදවාගත්ත ජීවිතය කියලා කියන්නේ මෙන්න මෙහෙම තැනක් කියන එකයි කිව්වේ. ඕක ඕගලන්ට කරන්න බෑ කරන්න කිව්වෙත් නෑ මම. නමුත් මේ දර්ශනය මම මතක් කළේ කවදා හරි දවසක මේ සසරෙන් එතර වෙන්නේ මේ වගේ තැනකට අපේ මනස ගිය දවසටයි කියන්නේ. තේරෙනවද නේද? දැන් ඕක තුල මොන විදිහට කරන්න පුළුවන්ද අපිට අද දවසේ කරන්න බෑ. මොකද පෙනෙන දේ පෙනීමක් පමණක් විතරයි හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒක හිත පිළිබඳ වූවක්මයි පෙනෙන දෙයට අයිති නැහැ. පෙනෙන දෙයට බැඳුත් කර්ම රැස් වෙනවා කියලා අහගත්තත් බොහෝ කල සිට පැවතෙන හුරුවක් තියෙනවා පෙනෙන දෙයට හිතන්න පුළුවන් අහන දෙයට හිතන්න පුළුවන් කියන හුරුවක් තියෙන නිසා ආශ්‍රව ගෙවිලා නැති නිසා නතර වෙන්න ඉදීම හිතෙනවා එතකොට දැන් මම මේ කතා කළේ දර්ශනය රහතන් වහන්සේ කියලා කියන්නේ ඇස් ඉදිරි පිටට රූපේ එනවා ඒ ඒ කිසිම රූපකින් උන්වහන්සේගේ මනස කම්පා වෙන්නේ නැහැ කම්පා කරන්න බෑ. ඒ හැම අරමුණක්ම නොඇලී විඳිනවා ඒ අරමුණේ විනාශයද දකින්න. ඒක නැති වෙනකමද දකින්න. ඒක එහෙම වෙන්නේ මේ වගේ නොඇලී ඉන්න නිසායි. කියන දර්ශනය මතක් කළා. හරි. දැන් අපි ඔතෙන්ට යන්න ක්‍රමයක් හදාගන්නයි ඕනේ. එතනයි ඊගාට වැඩගත්. මෙන්න මේ ටික මතක තියාගන්න ඕන. ওই ටිකට ඉස්සෙල්ලා මම කිව්වම වැඩිය මතක තියාගන්න ඕන හොඳින් අහන්න. දෙවනි ටික දර්ශනය මතක් කළා වඩාත් හොඳින් අහන්න. ඒකක්ක මතක තියාගන්න කිව්වේ නැහැ. මේ කියපුවා මතක තියා නොගත්තත් ඕගොල්ලෝ උතෙන්ට පැමිණෙනවා. දැන් මම මේ කියන ටික හොඳට මතක තියාගන්න ඕනේ. ඒක තමයි ඕගලන්ට කරන්න යමක් හම්බ වෙන්නේ. මේ සඳහා අපිට තියෙන්නේ එකම එක දොරටුවයි යන්න උපායයි. ඒ උපායය අපි හොඳට දක්ෂ වෙන්නට ඕනෙමයි. ඒකෙදි සීලේක Tamanට පුළුවන් විදිහක පංචිල් හරි ආජීවස්තමක සීලය හරි උපෝසත සීලයක හරි සීලයක පිළිතලා බුදු ගුණ අසුභේ මරණේ මෛත්‍රී ආනාපාන සති ආදී නීවරණ ධර්ම දුරු වෙන සමත කමඨහනකින් හිත වඩ වඩ විදර්ශනා කත යුතුය දැන් මම විදර්ශනා කරන හැටි කියලා දෙනවා මේ කියලා දෙන ක්‍රමය අනිවාර්ය ඒකාන්තයෙන්ම ඕගොල්ලන්ව නිවනට පමුණුවනවාමයි හරිද ඒ හින්දා හොඳට මතක තබා ගන්න ඕනේ හරිද? මේ ටික අවශ්‍යමයි. මොකද එච්චරට ඒකේ වටිනාකමක් මම දන්න හින්දායි කියන්නේ මේ හරහා නොගොස් වෙන මේ මේ වගේ දර්ශනයකට යන්න තැනකුත් නැහැ. හරි. ඒ තමයි දැන් ඔබලන්ට පින්වතුන්ට මොන හරි දේවල් සිහි කරන්න පුළුවන් නේ. අපි කියමු දරුවා සිහි කරනවා කියලා. වෙනදට අපි කරන්නේ දරුවා කියලා සිහි වෙනකොට සිහි කරනකොට සිහි කරපු අරමුණ ඇත්ත වෙලා ඇත්ත වෙලා ඒක තුල සැප හෝ දුක ඇති වෙන හෝ ලෝභ ද්වේෂ මෝහ කියන කෙලෙස් ඇති වෙන විදිහට හෝ කටයුතු කරන එකයි වෙන්නේ. ඒ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොටම ඇත්තට ළමයා ඉස්කෝලේ ගිහලා ආවද දන්නේ තනියම දන්නේ ඉන්නේ මේ විදිහට දරුවා කියන එක ඇත්ත වෙලා ඊට ප්‍රතිඋත්තරයක් මොන හරි දෙනවනේ අපි. වෙනද කරන්නේ මේකනේ. දැන් අපි කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. වෙනස් දෙයක් කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට අරමුණත් එක්ක ඉස්සරහට යන්නේ කරන්නේ හොඳට සිහියෙන් දරුවා කියලා සිහි වෙනකොටම ඒක ඇත්ත වෙන්නේ ඉස්සෙල්ලා දරුවා කියලා මෙහෙම සිහි කරන්න පුළුවන්කම මෙහෙම දැනුමක් මට ඇති උනේ කොහොමද? දැන් ළමයා ගෙදර ළමයා ඉන්නවා කියලා සිහි කරනවා නම් Tamanට Tamanට සිහි කරන්න පුළුවන්කම ඇති වෙච්ච ක්‍රමයක් තියෙන්න බෑ නේද? ආන් ඒක හොයාගෙන උඩු අතට යන එකයි කරන්නේ. දරුවා කියන කෑස්ත වෙලා රාග දේශ මොහ ඇති වෙන්න ඉස්සෙල්ලා. ඔන්න හිතාමතා මොන්නම් අපි දරුවව සිහි කරනකොට අපි උඩහ අතට යනවා. උඩහ අතට කියලා කියන්නේ දරුවා කියන එක ඇති වෙන්න. ඇස් ඉදිරි පිටට කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියත සම්මස්නහර කියන හොඳට බත් පාන් කව්පි මුංගට කියන කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියත සම්මස්නහර කියන කුණු කොටස් ටිකකින් යුක්ත රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට මේ මගේ දරුවා නේද කියලා හිතුවාම මේ හිත දරුවා නේද කියලා දරුවා කියලා හිතපු එකයි අර රූපේ දෙකම එකට එකතු කරලා නේද මේ දැනුම ඇවිල්ලා තියෙන්නේ. ඔන්න හොඳට බලනකොට පිටිපස්සට ගිහිල්ලා දැන් මෙනෙහි නොකරන තාක් ඕගොල්ලන්ට බාහිර දරුවෙක් හිටිය දරුවෙක් ඉන්නවා කියලා හිත සිහි කරන්න පුළුවන් ඕන තරම්. හැබැයි ඒකයි විඥානයේ මායාවක් කියන්නේ. හැබැයි ඒ දැනගත් දරුවා කියලා දැනගන්න පුළුවන් සිහි කරන්න පුළුවන්කම විමසලා බලනකොට ඊට අදාළ භූමියක් නැහැ. කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකකින් යුක්ත රූපයක් ඇස් ඉදිරිපිටට ඇවිල්ලා තියෙයි. ඒකට මේ මගේ දරුවා නේද කියලා හිතලා තියෙයි. එහෙම හිතනකමත් මේ රූපය දෙකම එකතු කරලා මේ මගේ දරුවා කියලා දැනගන්න තියෙයි. ඔන්න ඒ අරමුණ පෙන්වුවා. ඊට පස්සේ අපි යාළුවෙක් සමන්ත කියලා සිහි කෙරුවා කියනකෝ දැන් ඒ හැඩේ සමන්ත කියලා අපිට හොඳට සිහි කරගෙන වෙනදට හොඳට සැප දුක් විඳින්න පුළුවන්. නමුත් දැන් එහෙම නෙමෙයි. මේ සමන්ත කියන දැනුම මට ඇති වුණේ කොහොමද? ටිකක් වෙලා ආපස්සට ගියාම ඇස් ඉදිරි පිටට පෙනෙනව රූපයක් මොකද්ද? කෙස්ලොම් නියද සම්මස්නහර පටවි කොටස්. චිත්තසෙම සරව ආපෝ කොටස් දවන තවන දිරවන ස්වභාවයේ තේජෝ හමන පින්දන හැකිලන ස්වභාවයේ වායෝ කන බොන ආහාරයෙන් හැදෙන සතර මහා ධාතු රූපයට සමන්ත කියලා හිතුවාම සමන්ත කියලා හිතපු කමත් ඒ රූපය දෙකම එකට එකතු කළා මේ දැනුම ඇති වෙලා ඒ රූපේ සමන්ත කියලා. ආ විඥානේ නාම රූප පත්‍ය විඥාන. සමන්ත කියලා දැනගැනලා කැටි වෙලා තියෙයි. දැනගන්න ඇති වෙලා තියෙන්නේ කොහොමද? මේ නාමයයි මේ රූපයයි මේ සමන්ත කියලා හිතපු කමයි මේ රූපය දෙක එකතු කළා මේ සමන්තය කියලා දැනගැනලක් ඇති වෙලා තියෙනවා. එතකොට හොඳට යනකොට දැන් එහෙම කෙනෙක් නෑ නෙමෙයි එහෙම කෙනෙක් ඉඳලාද නෑ වෙනවා. දැන් නෑ කියලා බැලුවට වැඩන්නේ හිටියනේ කියන තැනකින් හරි තිබුණොත් එලස් ගෙවනවා. දැන් අපිට තාත්තා නෑ අපි. නැති වුණාට බෑ හිටියනේ කියන තරක ඉස්සර හිටියනේ අපි තාත්තා කියන තරක හරි කෙලෙස් සියදෙනවා. නමුත් කවදාවත් හිටියෙත් නැත්තම් ඉන්නවත් නෙමෙයි නම් අනාගතෙට ඉඳින්නේත් නැත්තම් මට කෙලෙස් සියදෙන්න ගන්නවා. ඒ වගේ ඔන්න තමන්ගේ හිත දන්නවා හොඳට සිහි කළා මේ වෙලාවේදී සවිඥාන කර්මෝ ටික විතරක් ගන්න. ජීවල් දුර්වල යාන වාහන ඉද කඩන් වලට තාම අපේ හිත බැඳිලා කැමැත්ත තියෙනවා තමයි. කමක් නැහැ. මේ සත්ව පුද්ගල භාවයේ තියෙන කෙලෙස් ටික අඩු වෙනකොට අරව ඉබේම අඩු වෙනවා. ඒ හින්දා ඒක සතිපට්ඨානේ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ රූපයක් පෙන්වනකොට සවිඥානික රූප ටිකෙන් ඔබට යන්නේ නැත්තේ වේදනාවක් වෙන්නකොට ආධ්‍යාත්මික ආයර වේදනාවක් වෙනන්නේ සත්පුද්ගල භාවයේ තුල තියෙන බැඳීම අයින් වෙනකොට ඔක්කොම අයින් වෙනවා. මම කියන තැන බැඳීම අයින් වෙනකොට මගේ මම කියන තැන බැඳීම නිසයි මගේ අම්මා තාත්තා දුව පුතා කියලා කොටුවක් හදාගන්න. මට උපකාර පිණිස. ඒ අයටයි මටයි උපකාර පිණිස තමයි බාහිර භෞතික වස්තු තියෙන්නේ. අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ කියන ටිකේ බැඳීම බැඳීම අඩු වෙනකොට වස්තුන්ගේ තියෙන බැඳීම අඩු වෙනවා. මම කියන තැනක තියෙන බැඳීම අඩු වෙනකොට අනිත් දේවල් වල තියෙන එකත් අඩු ඔය විදිහටම මම කියලා අපිට සිහි කරන්න පුළුවන් නම් ඒ පැත්තට සිත යොමු කළ මේ රූපයත් කන බොන බත්පාන් කවුපෙ මුංගට කියන කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නිය දත් හම්මස් මේ වගේ කුණු පොකොටස් ටිකක් තියෙන රූපේට මම කියලා හිත හැසිරෙව්වහම මම කියලා හිත හසුරපු කමත් මේ රූපය දෙකම නිසා මේ රූපය මම කියලා දැනගැනින්නක් ඇති වෙලා නේද? ඔන්න මම මේ රූපය මම කියන දැනගැනින්න ඇති උනේ මෙහෙමයි කියලා හොඳට පෙන්වනවා. ටික ටික පෙන්නකොට පෙන්නඳ පෙන්නඳ මම කියලා කෙනෙක් ඉන්නවමයි කියලා රූපේ තුල තියෙන අවිද්‍යාව ගෙවෙනවා. මේ රූප අම්මමයි, මේ රූප දරුවමයි, මේ රූප යාළුවමයි කියන එක ගෙවෙනවා. දැනුමක් මංගාව තියෙනවා. දැනගැනිලක් තියෙනවා. හැබැයි දැනගැනිල ඇතිවිලා තියෙන්නේ මෙහෙම. මේ නාමයයි මේ රූපේ නාම රූප දෙක ප්‍රත්‍යනුයි කියන එක බලන්න. එතකොට ඒකත් කරන්න ඕනේ මෙහෙම අපි කියමු ආනාපාන සති කමඨහන හෝ අසුභේ හෝ මරණේ හෝ කුමන හෝ කමඨහනකින් හිතේ හිතේ කතා කරන gati අඩු වෙන විදිහට හිතේ විසිරුණුකම අඩු වෙන විදිහට කමඨහනක් වඩනවා. අපි කිය ආනාපාන සති භාවනාව කරන හොඳට. ටිකක් කළා හිතා මතාම නතර කළා ඕගල්ලන්ට දැනෙනවනේ බාහිර පුද්ගලයෝ සත්‍යෝ ඉන්නවා කියලා දැනෙනවා නම් දැනෙනවනේ අපිට. තමන්ගේ ජීවිතේට පරිබාහිර බාහිර පුද්ගලයෝ සත්‍යෝ ඉන්නවා කියලා දැනෙන දැනෙන ගොඩේ. එක අරමුණක් සිහි කරලා ගන්න. එක එකක් සිහි කරලා ගන්න. අරගෙන ඒ රූපේ හොඳට බලනවා ධාතු වශයෙන් කුණුප කොට්ටාස වශයෙන් ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු වශයෙන් එහෙම නැත්නම් ටීවී එකක වගේ වර්ණ මහ භූතයන්ගේ වර්ණ සටහනක් වශයෙන් ඔය ඔක්කොම ක්‍රම ඕනේ එක ක්‍රමයකට හොඳට බලලා ඉබඳු රූපයට මේ මේ ප්‍රඥප්තියෙන් හිත හැසිරෙව්වා දරුවා කියලා පුතා කියලා අම්මා කියලා නංගි කියලා මොකද හොඳට මතක තියාගන්න ඕනේ හිත හසුරන ආකාරය මත කෙලෙස් ඇති අපි කියමු තරුණ ගැහැණු ළමයෙක් අපි මේ මගේ නංගී කියලා හිත හසුරවනවා. කිසිම රාගාදී අරමුණක් එන්නේ නැහැ. මේ මගේ අක්කා කියලා හිත හසුරවනවා. වෙනෙන සිද්ධිය. නමුත් අපි වෙනත් විදිහකට ගැහුණා මේ කොහ කියලා ගත්තොත් හිත හැසිරෙවොත් අපිට කෙලෙස් ඇති ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අරමුණක පිළීම මත නෙමෙයි හිත හසුරුන ආකාරය මත කෙලෙස් ඇති වෙනවද කියන එක තියෙනවා. නේද? එතකොට ඒකයි මෙතන ප්‍රඥප්තිය වටින්නේ අපි ඇස් ඉදිරි පිටට ආපු රූපය හොඳට පෙන්නලා ඒ රූපයට මෙන්න මේ විදිහට හිතුවා මේ විදිහට කැමැත්තෙනුත් හිතුවා ඊගාට විඥානයේ පිහිටන්ඩ ප්‍රඥප්තිය ඕනේ මේ පේන අරමුණ. හරි වටිනවනේ කියලා හිතුවාම මේ වටිනාකමයි මේ රූපයයි දෙක එකට එකතු කරලා වටිනා රූපයක් කියලා වටිනවා කියලා දැනගන්න. ඕගලන්ට වටිනා වස්තු හම්බෙලා තින්නෙත් එහෙම. ඇත් ඉදිරි පිටට රූපයක් එනවා. මේවට තමයි රත්තරන් කියන්නේ. මේකනම් පවුම් පහක් විතර බරයි. පවුමක් දැන් රුපියල් 60000ක්වත් වෙයි. හිතින් ගණන් බලනවා මේකට. ඊට පස්සේ මේ හිතපු වටිනාකමට හිතපු gati ටිකත් අර රූපය දෙකම එකතු කළා ඕගොල්ලන්ට දැනගැනලක් ඇතිවේ මෙච්චර වටිනා වස්තුවක්. බාහිර තියෙන දේ අරඹය ගොඩාක් වටිනවා කියලා දැනුමක් ලැබිලා. මො කොහොමද එච්චර වටිනා දැනුමක් ආවේ තරහදියකට දාලා තරහදිය ගිල්ල දාලා. එහෙම යවිලා තියෙනවා. එතකොට මේ මේ ආයතන හයේ නොඇල්ලී මිදෙන්න තියෙන එකම උපායෝක. දැනුමක් ආවහම දැනුම ඇත්ත කරගන්න නැතුව ආපස්සට යනවා. ඊට පස්සේ ඒකද කරන්නේ සවිඥානික අරමුණු වල අද අපිට මෙහෙම ඉන්නකොට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේ ඉන්නකොට බාහිර ලෝකෙ පැත්තේ සත්ව පුද්ගල භාවයට තව අය ඉන්නවා කියලා දැනෙන දැනුමක් තියෙනවනේ දැනුම් කොටුවක් තියෙනවනේ ඒකෙන් එකක් දෙකක් උදුරලා ගත්තා රූපය හොඳට බැලුවා ඒ බඳු රූපයට මේ මේ ප්‍රඥප්තියෙන් හිත ඇහැරෙව්වා එතකොට ඒ රූපය ඇස් ඉදිරියට තියාගෙන මේක නම් මා හොඳ නැති කෙනෙක් මෙහෙම මෙහෙම දේවල් කළා තිනවා කියලා ද්වේෂසහගතව හැතුරුවාම ඒ හිත හසුරපු කමයි අර පෙනෙන දේ එකට එකතු කරලා නරක කෙනෙක් කියලා දැනුමක් ඇවිල්ලා ඇති. හැම වෙලාවෙම පෙනෙන වස්තුව පෙනෙන පැත්තේ හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් ඇති උනේ හොඳට හිතන දේ ඒකට බැඳපු නරකට හිතන දේ ඒකට බැඳපු වටිනාකමට හිතපු දේ ඒකට බැඳපු රාග ස්වභාවයට හිතපු දේ ඒකට බැඳපු ආකාරය මතයි තේරෙනව නේද අන්න ඒ මේ විඥානේ දැන් අපිට හොඳ අය සිහි කරන්න පුළුවන් නරක අය සිහි කරන්න පුළුවන් වටිනා දේ සිහි කරන්න පුළුවන් නොවටිනා දේ සිහි කරන්න පුළුවන් හැබැයි හොඳට සිහි කරන්න නරකට සිහි කරන්න වටිනාකමට නොවටිනාකමට සිහි කරන්න පුළුවන්කම හැදුනේ කොහොමද කියලා පෙන්න්නේ නැත්තම් අපි හිතන්නේ ඇත්තටම හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා හොඳ අය ඉන්නවා නරක අය ඉන්නවා කියලාමයි හිතන්නේ අපිට මම කියන එක තේරෙනවද දන්නේ දැන් අපිට ලෝකෙ දිහා බැලුවහම ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මනසට හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සු ඉන්නවා හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා වටිනා දේවල් තියෙනවා නොවටිනා දේවල් තියෙනවා කියලා දැනුමක් තියෙනවානේ හරි දැන් ඒ දැනුම තමයි විඥානය දැන් අපි දන්නවා අපිට මෙහෙම දැනුමක් තියුනේ කොහොමද කියලා ඒ තමයි එතකොට එහෙම හොයාගෙන යනකොට අපිට හම්බ වෙනවා මොකද්ද ඇස් ඉදිරි පිටට වස්තු තියාගෙන හිත හසුරන හසුරන ආකාරයට ඒ වස්තුව ඒ හිතේ හැකීමෙන් දැනගෙන කියන උත්තරේ එනකොට ඉබේම ඉබේම හිත හසුරුන හසුරුන ආකාරයට දැනගෙන මිසක වටිනා හෝ නොවටිනා හෝ හොඳ හෝ නරක හෝ රූපවල තිබෙලා නැහැ ඒක මෙහෙම උනේ මෙහෙමයි කියන උත්තරයක් ඒකම ඔබට එහා පැත්තට බාහිර ආයතනයට නොයන්ද දිත්තේ දිත්තමත්තන් කරන තැනට ඔබ ඉබේ નિરાයාසයෙන් අරගෙන යයි. මම මේ කියන ටික ගොඩාක් වටින දෙයක් ඔබට තේරෙනවා නම් එතකොට මේ විදිහට අරමුණු කීපයක් හිතනවා. හිතනකොට ඔබේ සමාධි ගතිය අඩුයි. ආයෙත් හිතන කම නතර කරලා ආයෙත් සති නිමිත්තට හොඳ හිත තියලා ආනාපාන සතිය හෝ මෛත්‍රී භාවනා හෝ සමත කමටන ආයෙත් ටිකක් වඩනවා. ටිකක් වඩලා ආයෙත් නතර කරනවා. නතර කළා ආපහු බාහිර සත්ත්ව පුද්ගල භාවයට තියෙන අරමුණු එහෙම නැත්නම් හොඳට නරකට තියෙන අරමුණුනක් කමන්නේ. සවින හිතනවා. හිතලා ආයෙත් වඩනවා. උපමාවක් කම්මල් කරුවේ යකඩයක් අරගෙන ගිනිගොඩට දාලා මයින්හම ඇදලා හොද්දට ලාඹ දැල්ලේ පාට රත් වෙන්න රත් කළා ගිනියම් කළා අඩියෙන් අල්ලලා කිනීරේ උඩ තියලා පාරවල් දෙකයි තුනයි ගහන්නේ නිවෙනවා. ඊට එහා ගැහුව හැකි. ගැහුවට ගහන තරමට යකඩ දැලෙන්නේ මහන්තිය විතරයි. එයා මොකද කරන්නේ ආපහු අරගෙන ආයෙත් කෝමේ දාලා රත් කරනවා. රත් කළා හොඳට තිවුරු වුණාම ආයෙත් කිනිහුරු උඩ තියලා මාරවල් දෙක තුනක් ගහනකොට නිවෙනවා. ඒ වගේ ආනාපාන සති කමඨාන හොඳට නැත්නම් සමත කමඨාන හොඳට හිත වැළුවම නීවර ධර්ම අඩුයි. අන්න ආයුධය යකඩ කැල්ල ගිනියම් වුණා වගේ ඔන්න අරමුණ දෙකක් පුද්ගල භාවයේට වටිනාකම තියෙනවා කියලා බාහිර තියෙනවා කියලා දැනෙන අරමුණක් දෙක විදර්ශනා කරනවා. පාරක් දෙකක් ගහනකොට අඩු වෙනවා වගේ අරමුණක් දෙකක් විදර්ශනා කරන සමාධි ගතිය ටග්ගාල අඩු වෙනවා. තවත් මෙනෙහි කිරුව හැකි. එතකොට එක්සයිස් මැෂින් එකක් උඩ දුවනවා වගේ එකම තැන. මෙනෙහි කළාට කළාට කෙලස් ගෙවෙන්නේ වෙහෙස විතරයි. ඒ හින්දා හිතන එක නතර කරලා ආයෙත් අර කමටහන වඩනවා. කමටහන වැඩුවම දැන් ආයෙත් කෝවේදාලා ටික කරත් කරනවා වගේ ආයෙත් පාරවල් දෙකක් වෙනවා ගහනවා. ආයෙත් පුද්ගල භාවයට වටිනාකමට බාහිර තියනවා කියලා දැනෙන දේවල් මෙනෙහි කළා ආපසට යනවා. මෙහෙම දැනුමක් ඇති උනේ කොහොමද කියන එකකින් ගිහිල්ලා අර විදිහට මෙනෙහි කරනවා. මෙනෙහි කළා ආයත් නතර කළා ආයත් හිත වඩනවා. මේ වගේ සමත විදර්ශනා යුගනද්දව. කම සමත කමටනම් හිත වඩනවා නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කර කර හිත වඩනවා. මේ විදිහට කරනකොට ඕගොල්ලන්ගේ සමාධියත් එන්න එන්න තීව්‍ර වෙනවා නීවර ධර්මයන්ගෙන් තොර ඒ වගේම මේ ලෝකෙ කිසිවකත් නොඇලෙන නොගැටෙන මනසක් ඕගලන්ට ඉබේම හැදෙනවා ටිකක් දුර යනකොට ඕගොල්ලෝ දන්නවා ඉබේම එක තැනකට එනවා බාහිර ස්පර්ශ ආයතන ආයේ ශුන්්‍යතාවයක්මයි තිබිලා තියෙන්නේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි රන් රිදි මුතුමැණික් ආදී වටිනා දේවත් ඒ වගේම නරක ජරා නොවටිනා දේවත් ඒ තුල තිබිලා නැහැ දෙනෙන ඇහෙන දේට වටිනා නොවටිනා කමින් බලපු චේතනා ගැට ගහපු කම නිසාමයි මේ බඳු දැනුමක් ඇති වෙලා තියෙන්නේ කියලා ලෝකයේ ඇති වෙච්ච හැටි ඕගලන්ට තේරෙයි. ඒ කියන්නේ ලෝකය කියලා කියන්නේ අද ඔබට හොඳ මිනිස්සු, නරක මිනිස්සු, හොඳ දේවල්, නරක දේවල්, බොහෝ වටිනා දේ, බොහෝ නොවටිනා දේ ඇති බවට හම්බ වෙනවා. ඔබේ මනසට තේරෙනවා බාහිර මෙහෙම මෙහෙම දේවල් මෙහෙම මෙහෙමයි ඉන්නවා කියලා. ඔක ලෝකේ. ඔය ලෝක සමුදය, ඔය ලෝකයේ ඇතිවෙච්ච හැටි ඔබට පෙනෙයි. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ පෙනෙන දේ ඇස් ඉදිරි පිටට මෙහෙම පෙනෙන දෙයක් ආවා. සංහව උපාදාන කියන එකෙන් කිව්වේ හොඳ විදිහට නරක විදිහට කැමැත්ත ඇති වෙන විදිහට අකමැත්ත ඇති වෙන විදිහට පුද්ගල භාවය ඇති වෙන විදිහට ඒකට හිත හැසිරෙව්වා භවය කියලා කියන්නේ පෙනෙන දේ හොඳයි පෙනෙන දේ හොඳ නැහැ ඈ අර වස්තුව වටිනවා ඒක වටින්නේ නැහැ කියලා දැනුම් සම්භාරයක් ගොඩ නැගිලා ලෝකේ බවපච්චා ජාති දැන් හොඳ අය සිහි වෙනවා නරක අය සිහි වෙනවා කැමති දේවල් සිහි වෙනවා අකමැති දේවල් සිහි වෙනවා ජාතිපච්චය ජරා මරණ. හොඳ දේ නැතිවීමෙන් දුක, නරක දේ ලැබීමෙන් දුක දැන් ඉතින් දුක් නිදි. නමුත් ඔය සියලු දුක් එකකටවත් මරණ පසනේ මේ ජීවිතේම ඕගලන්ට ඉඩ නැහැ. මෙන්න මේ ක්‍රමයේ උපාය කරගන්න මෙතනින් පොඩ්ඩක් පිටිපස්සට යන්න. ඒ කියන්නේ සිහි වෙන සිහි වෙන දේ ඇත්ත කරගෙන වෙනදට හිතේ හිතේ ගණන් බලනවා වෙනුවට හිතට මෙහෙම දැනුමක් ඇති උනේ කොහොමද කියන එක බලන්න. හැබැයි මම මුලින් මතක් කළා මේ දර්ශනය දැකලා මේ දර්ශන ජීවිතය කරගෙන තමයි එදා පටාචාර්ලා වගේ අහිංසක අම්මලා කිසා ගෝතමී විල්ලා වගේ අහිංසක අම්මලා රජ්ජුමාලා වගේ අය සුවපත් උනේ. ඒ සුවපත් උනේ නිකන් නෙමෙයි තිස්ස තෙරුන් වහන්සේ, චක්කුපල තෙරුන් වහන්සේ, පීතමල්ල තෙරුන් වහන්සේ නිලක්ක තෙරුන් වහන්සේ වගේ අතිශය වීරියක් වඩලා. ඉතින් අපේ ජීවිත සුවපත් වෙනවා නම් අර වගේම වීරියක් ඇති කරගන්නම තමයි අපේ ජීවිත සුවපත් කරගන්න වෙන්නේ. ඉතින් මේ ධර්මය මම මේ කියලා දුන්නු ටික ඕගොල්ලන්ට යම් පමණක හෝ උත්සාහවත් වෙන්න පුළුවන් වුණොත් ඕගොල්ලන්ට තේරෙයි මේ තුල මොනතරම් සුවක්ඛාත බවක් තියනවද කියලා බුදුරජාණන් වහන්සේ කිව්වටවත් දේශනා කරපු මම කියනවටවත් මේ ඕගලන්ට මුතර ඒකාන්තේ මේ ජීවිතේ දුක නිවෙනවා කියලා. ඉතින් අද දවසේදී මම මේ කියලා දුන්නු දහම් පරයය මෙතන ඉන්න පිරිසටත් මේක ශ්‍රවණය කරන සමස්ත ලෝක වාසීන්ටත් මේ ජීවිතේම අවිද්‍යාව නැමැති අන්ධකාරය නැති කළ විද්‍යාලෝකයේ උපදවාගෙන මේ ජීවිතයේදීම හැමදෙනාටම නිවීම මිදීම හදාගන්නට ලැබේවා කියලා ආශිර්වාද කරනවා.